අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක කාඩ පිළිලක් නැත්නම් පොදු කවටහන් සුද්ධ කිරීමකට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සැසිවාරය ආරම්භ කළ දෙන විදියට අවසරයි බන්තේ Um, there are five questions in uh, total today, and four are relating to the practice. I'll start with those. <clears throat> Venerable Bhante, in sitting meditation, my primary object is breath in and out. First, I observe my sitting posture. I feel my body is not moving. My legs are crossed and still, hands are resting on my thighs, my back and head is straight. As soon as I observe that I am sitting here and now, I can notice my breath. It appears in front of my face, and at the beginning, it feels like there is no contact between my breath and nose. Then I try to focus more and more to note the sensations under the nose. Then I can feel the breath under the nose for a few seconds, and my mind starts to wander. Sometimes it wanders in past situations or people and make links to future events. Once I noticed that my mind had wandered, I note wandering mind, wandering mind. Then I realize how one thought moment leads to the other and the next thought. Then I can feel my breath again in the front of my face, not attached to any of my body parts. I do not label them, but I can differentiate breath in and breath out. I differentiate breath in by expansion and a slight lifting up, and breath out by contraction and falling of my body. My questions are number one, is it okay to observe the breath as a whole without anchoring it to a particular place, like the nose or abdomen? And number two, in this way, I do not observe sensations relating to a particular place. Am I doing the practice right? And if not, please advise me with metta. As far as the mindfulness is there, whether it is on the breath or whether it is in the posture, whether it is on the touching point, whether it is on the difference between in-breath and out-breath or uh, characteristic of the breath, whatever it may be, within the framework or within the uh, light of mindfulness, you have to be equally aware, it's called choicelessly be aware, or with uh, even suspension, and then you can see it is changing the facet. Sometimes in-breath, out-breath difference sometimes the touching point, sometimes the, the heat, colds, textures, tension, movements, all the kind of thing. Sometimes everything together within the sitting posture, hearing, all kind of thing. So you are you must not specific as far as mindfulness is there. You must allow faces to change. It's called the manners, different manners. So if you're going to be choosy, when the manners are in manifestation, you may be unwantedly manipulating, unwantedly regimenting the situation. So whenever you are mindful, let the situation run by mindfulness itself without judgmental, choiceless to be aware, aware with evenly suspended attention. Then you feel slowly, slowly everything is autopiloting happening. You are just assuming the observer's position. But very vigilant, very vigilant, diligent, then only you can see the cause and effect relationship of the phenomena without your egotistic relationship, without your conceit or value judgment, or without a desire. So this is how you let the uh, universal law to run and you observe vigilantly. So I am repeating the same sentence. As far as the mindfulness is intact, don't worry about the content. Just let the mindfulness to run the show by itself. Then you will feel everything is effortless. Venerable Thero, my question is regarding sitting meditation. Over the past year, as per normal, I bring my attention to the seated posture – and then to the in and out breath. The changing nature of the breath I can observe from gross to more and more subtle with some variations. For the last six months, during sitting meditation, after I observe my breath, sometimes for a while or sometimes within two or three cycles, I go into a drowsy, hazy state where I cannot confirm whether or not I am mindful. I can't confirm whether I was asleep or awake. Initially, this made me incredibly agitated and frustrated to the point where I stopped meditating and got up. However, attending day sessions and receiving advice on my practice, I was told to try and get closer or to try and map the path from the known to the unknown. With effort and time, I have been able to gather some details about this state. I can confirm that in this state I am not sleeping, as I automatically return to the breath after I snap out of the haziness. And in a recent sitting, I observed that my ear consciousness manifested to the sound of a bird's call. I felt that I had been in a state where um, consciousness was reduced um, while it was manifesting in my senses. I am wanting some advice and guidance on my experience. May you be happy, well, and peaceful. So, a few points uh, we can highlight in order to get the uh, maximum out of the statement, first thing is, even if it is hazy, even if it is boring, even if it is monotonous, if you continue to practice, you will go into the depth. Otherwise you will give up and get up and go. So this is one thing. And later you may find, even though it appear like an accident, there is no accident in vipassana. Everything is consequential or sequential. So a lot of episodes. So whenever you try to see the episode by episode, there's, a, uh, there's no monotony, there's no boredom, no haziness. So that is called thin slicing of time. Keep on practicing and then you find one lead to the other, to the other, to the other, as try to mention from known to unknown or maybe unknown to known they are happening. So unless otherwise you go prepared, unless otherwise you are very keen, very vigilant, very diligent, your mind will come out with thousand and one wrong interpretations. So it is giving like a free opinion like. But you must try to get the first-hand experience than your interpretation. And then you can see they are leading from known to unknown even in unknown, you can make sure you are not sleeping. Otherwise, easily you can put under the label of sleepiness and easily you get discouraged and give up. But instead, if you know how to go into unknown, according to the Carl Jung, the follower of the Sigmund Freud, he mentioned this is the way we are making a tunnel from the known to unknown, conscious mind to unconscious. So the day you go to unconscious and be aware, it's a, it's a, it's a universally uh, interesting phenomena. Unconscious-wise, we are all the same. When you go to deep down, we are all the same. But when you come to the conscious, that's the tip of the iceberg, there's a lot of differences. Male, female, East and Western, young, old, medium, rich, poor, all nonsense. But it is less than 10%. The majority is the in the unconscious and unconscious every time we are the same. But there is a kind of a fear. That is called fear of unknown. So that is why we are doing so much of research, so much of hobbies, so much of nonsense we are in the world because we have the fear of unknown. So in meditation, you have the faith, you have the precepts, you have the mindfulness. If you are sure you are going with the confidence, the faith, and your precepts or moral responsibility and the mindfulness, you can pierce through and go to unknown and again come back to the known. And known and unknown is of course relative. Related to unknown only known happens, not related to the known only unknown happens. They are changing in a very natural way. So you have to let it happen and observe it. And the day you uh, develop the familiarity to the unknown, you will see the human beings are such a frog in the well. They do not know what is happening outside. They are just specializing the inside the, the well, inside the hole, but they are completely unknown to the unknown. That is the kind of spirituality. But there is no mystics. Because easily you can monitor it. If you know known to unknown, unknown to known. And that is the shift from Einstein uh, physics to the, sorry, or oh, Newtonian physics to Einstein. Newtonian physics is materiality, matter. Einstein only found the equation E is equal to mc square is relation between the energy and the matter. So energy means no dimension, no time, no space. At the matter, specific gravity, time, space is there. So when this is happening, we see it with respect to the objects outside, but it's exactly the same thing happen with respect to your egotistic idea, your self-centered idea, Whenever you go to unknown, there's no specific egocentrism. That is why you develop the fear. So therefore, don't try to accelerate it. Don't try to be smart there. But let that natural thing to happen and happen it in thousand and one time. And then you develop the familiarity and you see all the tension, all the friction, all the frustration, all mental agony is in the known. Unknown, it's called ajatavakasa. There is no knots. There is no, uh, how to call it, any, anything to make friction. It is frictionless area. It is a comfort zone. Only thing is we are fearful. So therefore day by day you have to develop the confidence to go into unknown and let it happen in, in the natural way. And for that, what you have to do, if you ask that question, answer is do nothing. Doing nothing is the thing. Therefore, it is called, it is not an science, it's an art. You must know the time period, you must know the constellation, you must know the time, the maturity, and then let, let the unknown to happen. And even the known happen, don't worry. Again, unknown happen. So likewise, training it in the way, when you listen to the essay, you see at the beginning you have the haziness, uh, uncertainty, but more and more practice, that clarity happens, and uh, foresight happens, confidence happens. So there is no external factor, only your striving. Don't try, trying is a wasteful business, but strive through strive to the same thing thousand and one time, more to come. Venerable Bhante, this is my meditation report on a sitting meditation on the second day. This is my fourth retreat at this venue. However, I want to confess that my meditation practice was rusty and irregular over the past 12 months due to various reasons beyond my control. I attended this re- retreat with some doubts because my rustiness may affect the progress. I wasn't even sure if I could sit down in one posture for long. However, I am glad to report that I have regained my speed on the second day of practice. My sati was very strong when I was at sitting meditation today. I managed to attain samadhi within the first 10 minutes. My breath disappeared completely. I could not feel my body, arms, or legs my head bent forward. I stayed in this posture for a long time. I got a feeling of tranquility and calmness. The only thing that puzzled me is that while I was in that posture, I heard a noise of a squeaky chair and someone snoring at the back. Have I fallen, fallen asleep or actually attained samadhi? Can someone hear outside noises if in fact they are in real samadhi? So even the writer is worrying about the samadhi, I am not worrying. I am only my worries or I am concerned only with the mindfulness. If the mindfulness is seasoned, <clears throat> continuous, that is natural samadhi. So therefore, as far as you are taking care about the mindfulness, the samadhi is natural outcome. So therefore, measurements, uh, measuring by yardstick-wise, I take mindfulness but uh, the early part of the essay is very nicely put and it indicates so much so you were mindful. So out of that mindfulness, when you become mindful, so much of thrills and thrills and happiness. So all the mishaps, all the wandering, all the uh, wrong thing happen, going to give another episode of happiness. So therefore don't get discouraged, don't get uh, inferior. These things, even though mentioned it is out of your control, it's the way of life. That's the nature. So whenever something goes wrong beyond your control, no time for meditation, mind is wandering. Never mind, next time when you do, it is enormously, so quickly, mind again come back to your early state of mindfulness. So now when you are practicing, you see, when the mindfulness is intact, all of a sudden the attention may go to the sounds or thoughts or wandering, daydreaming, fantasizing. If you are without much of worrying, if you bring the attention back to the mindfulness, you see, at home, peace is there. It's a calm. Even though you think that wandering mind, daydreaming, fantasizing is disturbing you, it is not so. To see that, you can see how much underestimation, how much inferiority, or how much uh, lack of self-sympathy we have. More and more you practice, you see, there's nothing wrong or nothing damaged permanently. Everything is rectifiable and let the mind to play hell. Let the mind to send kites. No problem. When and again come back to the breath, you see peace at home. So teach it, share it with all the worried people on the earth. They are so much happy with the worriness. They are so much happy with the tension, frustration. That is why they are they don't know the art of maintaining, is not to worry. I can verify it bring the back attention back to the mindfulness. If you are a mindful practitioner, when you come back to see, mindfulness is intact, breath is intact, posture is intact, peace of mind is there. So why worry? So you must have at-home feeling. Whenever worry happen, bring the attention to the at-home feeling, that is your primary object, or simply put, we can say, your posture, when you come back, you see, this worry is, to continue, you must have utter foolishness, utterly idiot, utterly love for the tension, utterly desire for the frustration, and not only that, once you become frustrated, you have so much of desire to tell others. You are so proud of your frustration, tension. But instead the Buddha says, don't talk nonsense. Bring attention if you have practice, if you know mindfulness back at home. And see, mind is still calm and quiet. So it is nothing magical, but it is magical. So therefore, if you have self-sympathy and compassion to yourself, soon you will understand you are born enlightened. Soon you will understand you are born enlightened unless otherwise you have your inferiority or judgmental mind. So let the judgment mind to pay hell, but show man is, humankind is generally good. It is none of your ability, it is none of your skillfulness. You are just realizing it, so let the mistakes happen. Each and every dark cloud, they have a silver line. So when you learn it, uh, you feel like sharing with others. Because it is ever you put into practice, you are reiterating the same, reconfirming the same. So please continue to practice. To Most Venerable Thero, Thero Ansarnai. On day one of this retreat, I asked a question about seated meditation. If I recapitulate the essence of the question, it is about seated meditation, and how to deal with the thoughts and feelings during the period of emptiness that follows when both the in and out breaths fade away completely. You explain that I am at a crossroads, and at this stage I need to observe the events that are occurring without interfering with any thoughts or feelings that I experience during this time. However, during the question and answer session yesterday, for a similar question asked in Sinhalese, you advised the yogi to arise to that state. You described it as awakening to a state of deep sleep. I am uncertain in this forum whether I can refer to a sermon given by uh, Reverend Panadure Chandraratnatero in the Nisarnavane website. In his sermon under Chittanupassana, he advised to identify the thoughts that arise during this period, such as hatred, anger, etc. My question is once the breath fades away completely, and when the mind is in a very still state, but with various vague thoughts rushing through your mind, should I A. step back and just observe the whole phenomenon? B. try to identify the thoughts and label them? C. wake up to that state which you described yesterday, but I fail to understand the exact meaning and the process of this. I'm extremely sorry for repeating the question. It is only to have a better understanding before I leave the retreat, as the waiting period for the next retreat is one year. With the blessings of the Noble Triple Gem. The, the simple way, if you have enough confidence to let it happen again and again, you will gain the first-hand experience because it is a matter of time. You have to season it. You have to familiarize it. So instead of familiarizing questions or asking question also one way you can gain certain amount of skillfulness. That means that when the material phenomena, your primary object, so to say the breath or whatever may be ceases, the immaterial or non-material mental part become very prominent. It depends according to your character trait, according to your personality trait, likings and dislikings. Some people, when the matter, rupa, ceases to exist, their uh, consciousness, stream of consciousness is more towards the feelings, vedana. Some others, more towards the perception, cognition and recognition. The another type, more towards the uh, volitional activities. Your, your morality, what you do and not to do and all the kind of things. So, so once the materiality ceases to exist, your personality trait will come. And if you are going to note it, you may soon understand what is the most prominent aspect of this mentality. What kind of a person am I? Am I a uh, Than with the feelings or perception or volition. So even if you are not noting, just let it happen. It's natural for your mind to pick your personality traits. So don't fight with, don't try to accelerate it. Just let it happen. When you are happening, understanding itself or diagnostic diagnosis itself is a very precious. But no one can do it. Only you have to observe again and again. When you're observing, understanding disease, understanding the problem, understand the sickness is the answer. There is nothing other. So therefore the Buddha says, Janato vikve pasato asavanam khayam vadami. O oh, monks, those who know and those who see can uh, work out the work, the, understand the way out. But our mind is very, very enthusiastic, wanted to quick go, go quick way. Before coming to the next retreat, how can I sort it out? You know how much time we have taken to have this disease, these bad habits, aeons of time. But in the rush? As far as you know, it is releasing. The slow release is the permanent answer. That quickness is a kind of a kind of a result-oriented uh, urge and it is it's a cancer so therefore this let it happen slow way because it is going to be a lasting one so i am not discouraging asking question i am really appreciating it but see our mind how quickly it wanted to have the answer rather than understanding the question understand the question itself it's a very very wise way of the answer. So just let it happen again and again. It's a very interesting or changeover or turning point to be there more and more you be there you understand human mind rather than rushing to a quick answer uh, be patient so in burmese language this this is the person who is patient definitely reach nibbana final cessation. But if you are rush, you will eat half-ripened mango, not fully ripened one. So therefore let it, let it get ripen in the natural way, then it is you are eating a sweet mango rather than sour mango. Um, those are the end of the practice questions. This is a uh, commentary on the Dhamma talk last night on day one. Uh, Venerable Bante, this is not a meditation report, this is a commentary on your Dhamma talk on the day one night. Your Dhamma talk on day one is one of the best Dhamma talks I have heard for a long, long time. You expertly reference the Buddhist philosophy to quantum physics and science. When you relate Dhamma to theories that the listener is familiar, it will stick in my mind for a long time. It is fascinating that the scientists have yet to come to terms with Buddhist philosophy even after 2,500 years. I am eagerly waiting for your next Dhamma talk with some reference to physics or science. So, uh, I also had the, still I have, maybe, the negative feeling toward the science because they everything they wanted to stratify and put it the formulas and kind of thing. So they appear more dogmatic than dogmatism. But lucky enough, now science is criticizing the scientists. Early scientists are being criticized by the new scientists, so therefore it is evolving. In this evolution, they took uh, mindfulness suitable for business Buddhism. Even then it is catching. And I hope if they are ready to do more and more experiment with open-mindedness, uh, they will naturally go uh, to the broadness <laughs> and in a way it's just copying of Buddhism. It takes time, but they have to put it in the scientific language and scientific jargon, but the end result is always Buddhism. Even the Sigmund Freud mentioned, at last I we are, uh, I am uh, sailing to the port of Arthur Schopenhauer. Arthur Schopenhauer is the first person Buddha took the Buddhism to the West. And he says, at last I am also sailing to the East port. That means he is agreeing with the Buddhist philosophy. Even Einstein. So they are happening like a child play. And slowly, slowly, I think it will be a maturity. They will directly accept the truth as such without um, avoiding giving the due credit to the Buddha. So it's a matter of time. So we are in a, the lucky period, transitional period, but we have to, if we wish to be in the be on the ball, have to be a full-time practitioner, have to be a fully vigilant person, diligent person, then you can understand what is panoramic thing happening in the world stage, how difficult for people to communicate, even the truth is available, to apply to themselves and communicate in that sense the present day communication is still at the kindergarten level so be mindful and be vigilant about what is happening macro level at the world and the micro level at your mind so you will be ever living um Thank you, Bhante. There, I have one more uh, notice. Um, there are two master keys available in the Hancock wing for the female yogis. Um, the room numbers are 145A, um, that is Renuka, um, and you can use this master key um, for the second and third floor residents. Um, and on the first floor residence is room 113, Surangani. Um, also, I would like to remind everybody that we are uh, playing the initial instructions again in uh, the tutorial room at 3 p.m. We are now going to change into tune into Sinhalese. තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්ස අද දිනට කමඨහන් වාර්තා කමඨහන් සම්බන්ධ වාර්තා 22ක් ලැබිලා තියෙනවා. අයින දිනුවක් තියෙනවා. <laughs> ඉන් 19ක් භාවනාව සම්බන්ධ දෙකක් ධර්මදේශනාවට තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ සියලුම වාර්තා සභාගත කිරීම සඳහා මම ඔබ වහන්සේගෙන් අවසර ඉල්ලනවා. හොඳයි. තෙරුවන් සරණයි. අතිපූජනීය ස්වාමින් වහන්සේ. මේ මාගේ පළමුවන කමඨහන් වාර්තාවයි. මෙම මම පරයන්කේ භාවනාවට ආදුනිකයෙක්මි. නමුත් වසර දෙකක පමණ කාලයක් සාමාන්‍ය ජීවිතයේදී gedara වැඩවලදී ඇවිදින විටදී සිතට එන ආවේගී සිතුවිලි පිළිබඳව නිතරම සතිමත් වූ යෙමි. මේ සමග ජීවිතයේ පෙරණෝ ඊතස් සැහැල්ලු ගැටීම් අඩු ඇලීම්ද අඩු ස්වභාවයකට පත්වී ඇති බවක් පේන්නට තිබේ. පරයන්ක භාවනාව. පරයන්කයට ඉඳගත් පසුව මම දැන් මෙතන කියා සිත ශරීරයට ගෙනෙමි. ඉන්පසුව සුලන් රැල්ලට සිත යොමු කරමි. ආශ්වාස කරන විට ආශ්වාසය කරන බව දනිමි. ප්‍රශ්වාස කරන විට ප්‍රශ්වාස කරන බව දනිමි. ඒ හැරුණකොට හුස්ම රැල්ලේ විශේෂ ස්වභාවයක් හෝ හුස්ම රැල්ල වදින තැනක් හෝ ප්‍රකට නොවේ. සිත පිට යන විට පිට යනවා කියා මෙනෙහි කරමි. නැවත ආශ්වාසයට හෝ ප්‍රාශ්වාසයට ප්‍රාශ්වාසයට සිත යොමු කරමි. මෙසේ විනාඩි 5ක් පමණ යන විට බොහෝ විට දන හිසේ පිටකොන්දේ මැද අනින්නාක් වැනි වේදනා සහ කකුලේ හිරිවැටීම් ඇතිවේ. එවිටෙම වේදනාවන් නිරීක්ෂණය කරමි. එක එසේ එක තැනක් නිරීක්ෂණය කරන විට ඊට වඩා ප්‍රකට වේදනාවක් මතුවේ. එවිට මම එය නිරීක්ෂණය කරමි. ඉවසීමට අපහසු වේදනාවක් නම් වේදනාවක් කියා මෙනෙහි කරමි. නිදිමත නම් නිදිමතයි කියා මෙනෙහි කරමි. කෙල ගිලින විටත් ඉරියව් මාරු කරන විටත් එය කරන බව දැනගෙන කරමි. මෙසේ බද්ධ පරයන්කෙන් සාමාන්‍ය වේදනා නිරීක්ෂණය කරමින් විනාඩි 25ක් පමණ දැඩි වේදනා සහිතව දැඩි ආයාසයකින් උපරිම විනාඩි 40ක් පමණ පරයන්කේ සිටිය හැකිය. කුමන ඉරියව්වකින් සිටියත් විනාඩි 25 පනින විටම කම්මැලි වී ඇසැරේ. සක්මන් භාවනාව. සක්මන ආරම්භයේදී නැවතී මම දැන් මෙතන යයි ශරීරයට සිත ශරීරයට ගත් තිමි. ඉන්පසු සක්මන් කරනවා සිතා පාදයේ ඔසවමි. ඒ බිම තබන විට මුලින්ම විලුඹත් ඉන්පසුව පතුලේ මැදත් අනතුරුව ඇඟිලිත් පොළොවට තදවන බව නිරීක්ෂණය කරමි. එක් පාදයක විලුඹ පොළොවට තබනවත් සමගම අනික් පාදයේ විලුඹ එසවි එන බව දැනේ. සමහර විටක මෙසේ අඩි 30ක් පමණ සක්මන් කළ හැකිය. අනෙක් විට අඩි 3-4ක් යන විටම සිත පිට ගොස්ය. ඒ විට සිත පිට ගිය බව දැනගෙන නැවත පායට දැනෙන තද ගතිය වෙත සිත ගෙනෙමි. මළුව කෙරවල කෙළවරදී නැවතෙන බව දැනි දැනගෙන නැවති හැරෙන බව දැනගෙන හැරි නැවත සක්මන ආරම්භ කරමි. භාවනා අධ්‍යක්ීම් සහ ප්‍රශ්නය. ඊයේ උදේ 8-9 භාවනාවේදී පහසු ලෙස එරමිනියා ගොතාගෙන පරයන්කේට වාඩි වී මම දැන් මෙතන කියා සිත කයට ගෙනාවෙමි. ඉන්පසුව ආශ්වාස ප්‍රශ්වාස නිරීක්ෂණය කෙලෙමි. විටින් විට නහයේ මැද රළු ලෙස ආශ්වාසයත් ප්‍රශ්වාසයේ රළු ලෙස උගුරේ හෝ නාස්පුඩු ඇතුලේ වදිනවා දැනුනි. නමුත් බහුතරයක්ම දන්නේ ආශ්වාස කරන බව හෝ ප්‍රශ්වාස කරන බව පමණි. මේ අතර සිත පිට යන අවස්ථාවවලදී පිට යනවා කියා මෙනෙහි කොට නැවත හුස්මට සිත ගත්ෙමි. මෙසේ විනාඩි 5ක් හෝ 10ක් යන විට ඉලෑට තද කරමින් හුස්ම ගැනීමේ අපහසුතාවයක් දැනුනි. එවිට කොන්ද හා බෙල්ල මදක් කෙලින් කරගතිමි. මෙසේ කීප වරකට පසු උඩුකය වැනෙනවා වගේ දැනුනි. ටිකක් වේලා නිරීක්ෂණය කරන විට මෙය මා විසින් උවමනාවෙන් කරන දෙයක් දැයි සැක ඇති වුනි. එසේ සිතා වැනිල්ල නතර කරන අදහසින් කොන්දත් බෙල්ලත් කෙලින් කරගතිමි. නමුත් නැවත වැනෙන්නට පටන් ගත්තේ. සිත පිට ගිය අතර වැනීම නොකඩවා සිදු වී ඇති බව තේරුණි. ඉන්පසු වෙන දේ බලාගෙන ඉන්න පටන් ගතමි. මුලින්ම එය හෘද ස්පන්දනයේ රිද්මයක් සමග සුළු සෙලවීමක් විය. රිද්මය එක ලෙස පැවතුන නමුත් එහි චලන දිශාව ඉස්සරහට හෝ පස්සට පැත්තට රවුමට ආදී ලෙස රැන්ඩම්ලි මාරු වෙන බවක් දැනුනි. වැනෙන ආවේගයේද මෙසේ විටින් විට අඩු වැඩි විය. මුලින්ම මම හිත පිට යන විට නැවත නැවත හුස්මට ගෙනාවෙමි. පසුව මම වැනීමට සිත ගෙනාවෙමි. දෙතුන් වරක් ඇස් ඉදිරිපිට දීප්තිමත් ආලෝකයක් මතු වුණි. මේ අවස්ථාවලදීත් වැනෙන ස්වභාවය ප්‍රකට වූ හේයින් නැවත එය නිරීක්ෂණය කරමි. මේ වන විට සිත සිතුවිලි දෙකක් කරා මාරුවෙන් මාරුවට පනින ගතියක් දුටිමි. එනම් අනිත් අය දකීවි යන ලැජ්ජාවත් අත දාන්න එපා යන නිරීක්ෂණය කිරීමේ අරමුණක්ය. මේ දෙකට පනින වාරයක් පාසා මම නැවත සිත වැනෙන ස්වභාවය වෙත ගෙනාවෙමි. මුළු පෑම මෙසේ ගත විය. ශාරීරික වේදනා, නිදිමත, කම්මැලිකම මේ කිසිවක් ඇති නොවුනි. 10 10යි 45 වාරයක් මේ ලෙසම රිපීට් ටෙලිකාස්ට් එකක් වැනි විය. හතර පහ භාවනාවේදී පරයන්කයේ ඉඳගෙන ආශ්වාස ප්‍රශ්වාස 3 4කින්ම වැනෙන්නට විය. මේවට බෙල්ල කඩා වැටි හැකරැල්ලෙක් ඇකිලෙන්නාක් මෙන් හිස නාභිය තෙක්ම නැමී ගියේය. ටික වේලාවකින් පසු මම හිසත් කඳත් කෙලින් කරගතිමි. සුදු සහ කහ මිශ්‍ර වූ දීප්තිමත් ආලෝකයක් අඳුරකින් මතු වීගෙන එන්නක් මෙන් පෙනුනි. නැවත කය වැනෙන්නට පටන්ගත් නිසා මම වැනීම දෙස බලා සිටියෙමි. නැවත පෙරසේම ඉදිරියට නැමී ගුලි වී ගියේය. සිදුවින්නෙන්ට ඇත්තේ මෙයයි සිතා මම ඉරියව්ව වෙනස් නොකර සිටියෙමි. බෙල්ලේ නැමීම නිසා ඇති වූ වේදනාව නිරීක්ෂණය කෙරෙමි. මේ අතර හුස්ම දෙතුන් වරක් වරක් ප්‍රකට විය. සිත පිට ගිය විටත් නැවත වැනිල්ලට සිත ගතිමි. වේදනාව අධික වූයෙන් නැවත හිස කෙලින් කරගතිමි. තෙවෙනි වරද එසේ ගුලි වී ගියේය. සිත පිටගොස් ඒ බව දැනගත් අවස්ථා දෙකේදීම තදින් උවමනාවෙන් එක පාරට හුස්ම ගත්තිමි. ඒ හිත පිට ගොස් සිටි අවස්ථාවේ හුස්ම හිර කරගෙන සිටි බවක් දැනුනි. හයයි කාල හත වාරයේත් මේ මේ වැනිම හැකරලි හැකරලි වේශයකින් ගත කරමි. මම භාවනා වාර හතරම ඊතා අවදිමත් ප්‍රබෝධමත් ස්වභාවයක් විය. ස්වාමීන් වහන්සේ භාවනාවේ මුල් අවදිය නිසා සුතමේ දැනුමේ අඩුපාඩුව නිසා මෙවැනි අත්දැකීම් මා ඉදිරියේ හැසිරවිය යුතු ආකාරය පිළිපැදිය යුතු කුමක්ද නොකළ යුතු කුමක්ද කියා පහදා දෙනමින් ඊටමත් භක්ති පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමි. ප්‍රගතර ඉදිරිපත් කිරීමේ දක්ෂකමක් නැහැ. අහගෙන ඉන්න කරාන මොකටද අවධානය යොමු කරන්න හදන්නේ කියලා තේරෙන්නේ නිසා උසාවියේම අන්ධබන්ද වෙනවා. ඒ නිසා මේ වගේ පරියන්ක රාශියක විස්තර ලියනවා නම් Tamanට හොඳයිම කියලා හිතන එක පරියන්කයක විස්තර ලියනද එතකොට එතෙන්ට අවධානය යනවා. ඒක විසඳන්න පුළුවන් දැන් කොතෙන්ද අත තියනද කියන්න බෑ. ඒ නිසා නැවතත් කමඨාන් වාර්තා ලියීමේ කොලේ කියවන්න කියවලා Tamanට තමන්ගේ භාවනාව හොඳටම හරිය පරියන්කයක් හොඳටම හරිය සක්මනක් සහ එදින්දා වැඩක එක විස්තරයක් කියනවනම් නඩුව ඇහෙනවා. නැත්තම් නඩුව කල් දානවා. එනිසා අනිත් දවසේ මේ ප්‍රශ්නේ අහන්න තමන්ට අවධානය යොමු කරන්න කොතෙන්ද කියලා. ඔය ඔක්කොම විස්තරය අවශ්‍ය නැහැ. එහෙම කරන්න ගියොත් මේ 100ක් එක්ක අදත් ප්‍රශ්න 22ක් තියෙනවා. ඒක ප්‍රශ්නට උත්තර ලියන්න ගත්තොත් එහෙම කරන්න බෑ. ඒ නිසා මම නැවතත් මතක් කරනවා යන විදිය දෝෂයක් නැහැ. තියෙන්නේ දෝෂෙ මේ ඉදිරිපත් කරනකොට Taman කියන්න හදන දේ මොකද්ද කියලා පටන් ගන්නකොට කීප එක අන්තිම වෙනකොට නැහැ. මැද කියනවා මගේ ප්‍රශ්නේ සහ භාවනා විස්තරය කියලා කියනවා මං ආගෙන හිටියා ප්‍රශ්නයක් අහන්නේ නැහැ. ලියන් ලියන යනකොට ලියලා කියවලා නැහැ මේක. එක සැරයක් ලියලා කියවලා නැහැ. කියවන්න කියවනකොට අර කොළේ ළඟ තියාගන්න. කමඨාන් වාර්තා කිරීම සඳහා උපදේශ. එතකොට අපේ කාලේ වටිනාකමක් තියෙනවා. ඒ නිසා භාවනා දෝෂයක් නෙවෙයි තියෙන්නේ sannivedana දෝෂයක්. ඒ නිසා වාර්තා ලිවීම පිළිබඳව භාවනා ඕම් ගියාවයි. වාර්තා ලියවීම පිළිබඳ හැමදාම කෙටි සටහනක් ඉදිරිපත් කරන්න. එතකොට ඉක්මනට මේක තේරුම් ගන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව ඊතා පහසුවෙන් මෙනෙහි කිරීමෙන් තොරව පාදවල චලනයන්ට සතිය පිහිටයි. පොළවේ තද ගතිය, උණුසුම් සිසිල් ගතිද නිරීක්ෂණය කළ හැක. ඊයේ කමඨහන් උපදෙස් ලෙස බාහිර අරමුණු වලට සිත ඇදී ගොස් නැවත සක්මන්ට සිත පැමිණෙන ආකාරය තවත් හොඳින් නිරීක්ෂණය කරන මෙන් උපදෙස් ලැබුණි. මින් පෙර සිත නැවත පැමිණෙන විට සමහර අවස්ථාවල සක්මන වේගවත්ව ඇති බව දැනී ඇත. සමහර විට ටේප් එකක් රිවයින් කර නැවත මුලට පැමිණෙනා ලෙස දැනී ඇත. එහෙත් ඊයේ සිට බාහිර අරමුණු වලට අනාගත සැලසුම් වලට සිත ඇදී යන ගතිය අඩු වී ඇත. එසේ ඇදී ගියද නැවත ටික වේලාවකින් සිත සක්මනට පැමිණේ. සමහර විට සිතවිලි ශබ්ද තිබුණද ඒ අතරින් සක්මනේ නිරීක්ෂණය බාධාවකින් තොරව බලාගත හැක. වරහන් තුල තියෙනත් සමාන්තර නිරීක්ෂණයක් ලෙස. සිත නැවත සක්මනට කිසිදු බාධාවකින් තොරව පැමිණෙන බවත් සක්මනේ රිද්මේට කිසිදු වෙනසක් වී නැති බවත් නිරීක්ෂණය කෙලිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව. අවසාන වාක්‍ය දෙකේ තමයි අර ලිපිකේ සම්පින්දනේ තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ ඒවා පිටු කරන්න ඉගෙන ගන්න ඕනේ. තොරතුරු නරක නිසාවත් වැරදි නිසාවත් නෙවෙයි. නමුත් මේ කමඨාන් සුද්ධ කිරීමේදී හොඳම තැන හොඳම දේ විස්තර කරනවා නම් ඒක අහගෙන ඉන්න කෙනාට කියන කෙනාට ධෛර්යයක් ඇති කරනවා. ඒක නිසා මේ ඇති වෙලා තියෙන හිත පිට යෑමේ අඩුවීම හෝ හිත පිට ගිය වෙලාවක නැවත ගන්න හැටි නිරීක්ෂණය කිරීමේ දක්ෂකම ලොකු වෙනසක් ඇති කරන භාවනාවේ ඒ වෙනස වාර්තාලියමටත් ඇතුල් කරන්නේ දල උපදේශයකට කියන්න තියෙන්නේ short and sweet. ලියන ටික කියන්න ඕන ටික ඉස්මතු කරන්න ඕන ටිකට විතරක් අවධානය යොමු කරන්න. දීර්ඝ ඉතිහාස ලියන්න එපා. එතකොට වෙන්නේ අවධානය යොමු යුතු තැන බොඳ වෙලා යනවා. නමුත් සතුටුයි කාරණා වල්ලාගෙන නැවත නිවස බල ආපහු එන ගමන ගැන අවධානය යොමු කරගෙන ඉන්නවනම් ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මා ආනාපාන සති හා සක්මන් භාවනාව කරමි. මේ මොහොතේ සිත කයටගෙන සිටීම සඳහා සිත සමග නිතරම කතා කිරීමට කලක සිට මා පුරුදු වී ඇත. මේ දින දෙක තුල එය වැඩි විය. යටිසිත උඩුසිතට කළ යුතු දේ කියයි. අද සවස සක්මනේදී හිත කයට ගොස් සම්පූර්ණයෙන් එකක් හැටියට ඇවිද්ද අතර වටපිටාව බලද්දී කිසිම දෙයක් ග්‍රහණයට හසු නොවිය. හසු වූයේ හිස් බව පමණි. සිතවිලි ගලා එන උඩු සිත මට නතු වී හෝ යාලු වී ඇත. සවස 6යි කාල භාවනාවට වාඩි වී මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා යන්න දැනීමත් සමගම සිතවිලි හෝ ඡායාවල් නොවන තරමට හිත ඉඳගෙන ඉන්නා ඉරියව්වට යොමු විය. ඊළඟට උඩුසිත මගෙන් ඈත් වී ගිලිහි යනු දැනුනි. යටිසිත හෝ සිහිය පමණි ඉතුරු වුනේ. ටික වේලාවක් යනතුරු අතීතයේ මා මුහුණ දුන් සමහරක් ප්‍රශ්නවලට උත්තර ලබා දුනි. ඒවා නැනවත්ය. ඊළඟට ඉඳගෙන ඉන්නා ඉරියව්වේ මගේ කකුල් දෙකේ වේදනාවක්ද ඒ දෙස බලා සිටන විට බෙල්ලටද අතටද ආදී වශයෙන් මාරු වන විට ඇතිවීම නැතිවීම අස්තිර බවක් වැටහුණි. ඊළඟට මට දැනුනේ ඉඳගෙන ඉන්නා ඉරියව්වේ ශරීරයේ ආටෝප ඉවත් වී ගිය හැමෙන් වැසුණු සැකිල්ලක් ලෙසය. ඊළඟ මොහොතේ මා ඉදිරියේ කළු ඇඳගත් සද්දන්ත මිනිසෙක් මැරී වැටුණි. ඊළඟට දි รา ගිය ලොකු කොටයක් පතුරු ගලවනවා වගේ කෑලි කෑලි ගැලවි ගියේයන්. ටික වේලාවකින් මං ඇස්සර බැලුවෙමි. ඉදිරියේ ඇති කිසි දෙයක් දැක්කට දැනුනේ පෙනුනේ හිස් බවය. සිතුවිලි පිරුණු උඩ සිතට කරුණු පහදා දෙන්නේ යටි සිතද සිහියද සතියද මා නොදනී. නමුත් අද මට එක දෙයක් වැටහුණි. භාවනා කරන විට සිතුවිලි නැතිවන විට ඩිමෙන්ෂියා කියන රෝගය ඇතිවේදෝ බයක් මට තිබුණි. නමුත් කුණු දූවිලි පිරුණු ඒ හිත ඉවත් වී හරිහැටි කරුණු පහදා දෙන හිත මතු විට ඒ සැකය නැති විය. මා ඔබ වහන්සේ ඊයේ සැසිවාරයේදී වයදම්මා සංඛාරාගතාවෙන් උත්තර දුන් ප්‍රශ්නය ඇසූ යෝගියාම බෙමි. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. දිගට එහෙම කරගෙන කරගෙන යනවනම් අර මුල් මුල් කාලේ ඇතිවෙච්ච අත්දැකීම හොඳට තහවුරු වීමක් වෙනවා. ඒක නිසා අපි වග බලා ගන්න ඕනේ නිති භාවනා, නිත්‍ය භාවනාව, නිතිපතා කරන භාවනාව. ඒක තමයි අපි මේ භාවනාවට කරන උපස්ථානේ. එතකොට තමයි ලැබෙන ආනිසංස. අන්තිම ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ අද උදේ භාවනාවේදී මුළු කාලයම වගේ නිශ්චල පිළිමයක්සේ සිටියෙමි. ආනාපානය දැනුනි. අවට ඇති බව දනිමි. ශරීරයේ ඇති බව දනිමි. නමුත් කිසිම හැඟීමක් දැනීමක් නැති නිවුන ස්වදායක ස්වභාවයකි. පෙරදීමෙන් අහසේ පාවීමක් වතුරේ සිටීමක් හෝ ඉදිරියේ ලොකු අවකාශයක් හෝ නොතිබුණි. මේ ස්වභාවයන් වල වෙනස කුමක්ද? ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. ඔය වෙනස තාම විනිශ්චය කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔය තියෙන විනාශ වෙමින් යන ගමනේ අතරමැද. ඒ ඒ වෙලාවේ නතර කළා ඕක විනිශ්චය කරන්න ගත්තොත් ඉදිරියට තියෙන වෙනස්කම් ටික නැති වෙලා යනවා. ඒ නිසා විනිශ්චය අවශ්‍ය නැහැ. ඔය දිගට යන ගමන අනවරතව බාධාවකින් තොරව යන්න අරින්න මනස රිංගවන්න එපා. ජජ්මන්ටල් මයින්ඩ් එක වෙන විනිශ්චය කරන හිත, මනින හිත ඒක වෙන්නේ එතකොට හිතේ තියෙන අහිංසකකම නැති වෙනවා. ඔලොමලකමක් වතු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒක ඇති. නමුත් ඒකට පොහොර දාන්න එපා. අනුග්‍රහ කරන්න එපා. මේ වෙන දේ දිගට වෙන්න දෙන්න අරින්න අතරමඟ නතර වෙලා මේ මොකද වෙන්නේ කියලා කල්පනා කළම බෝධිලිමේක් වෙන්න එපා. පරියංක භාවනාව ගෞරවනීය ස්වාමින් වහන්ස මම භාවනා කරන්න පටන් අරන් අවුරුද්දක විතර කාලයක් වෙනවා මුල් කාලයේදී භාවනාවට ඉඳගත් පසු කායට දැනුණු ඉරියව් වලින් මම මම මෙතන යන හැඟීමෙන් සතියට හිත යොමු කෙලිමි. ටික වේලාවකින් කකුල්වල හිරි ගතිය, ඇඟ නලියන ගතිය, ඔළුව කසනවා, කටුවකින් අනිනවා වගේ දැනුණා. ඒවා ටිකෙන් ටික අඩු වී නැති වී ගියා. නොයෙකුත් රූප දර්ශන පෙනෙන්න ගත්තා. ඒ හැම මොහොතකම මම ඉන්න ඉරියව්වට හිත යොමු කළා. බලාගෙන සිටියදීම ඒවා පෙනී නොපෙනී ගියා. තවත් වේලාවක ඉන්න ඉරියව්වෙන්ම මට පෙනුනේ ඉන්න ඉරියව්වෙන්ම වේගෙන් ඈතට පාවී ගොස් කඳු මුදුනක නැවතුණා. පහලින් මට පෙනුනේ පතුලක් නැති විශාල පාතාලයක් වැනි දෙයක්. මම වැටෙන්නේ යනවා වගේ දැනුණා. බයක් හිතුණා. ඉබේටම මගේ ඇස් ඇරුණා. ඇහැ ගැහෙන ගතියක් ඇඟ ගැහෙන ගතියක් දැනුණා. භාවනා කරන විට සිත පිට ගියත් සතියට සිත යොමු කිරීමෙන් නැවතත් යථා තත්වයටපත් වෙනවා. ගැටලුව වෙනදා පැයක් පමණ භාවනා කළත් දැන් ඒ කළ නොහැකි. එපා වෙන ගතියක් දැනෙනවා. දැන් මට වැඩි වේලාවක් ගත කරන්නේ බණ අහන්න. ඒත් මම කැමතියි තවදුරටත් මේ ධර්ම අවබෝධ කරගන්න. මට උපදේශල් ලබා දෙන මෙන් ඊතා කාරුණිකව ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව මම කැමැත්තෙන් කරන්නෙමි. තෙරුවන් සරණයි. විචාරේ පාවීමත් <clears throat> අර වගේම මතුවෙන මානසික තත්වයක් ආයික ඒකත් ස්ථිරහානියක් කරන්නේ. එපා වෙනවනම් පොඩ නැගිටලා යන්න. ගිහිල්ලා ඇවිල්ලා එපා වීම නැසී ආයෙ ඇවිල්ලා වාඩිලා බලන්න. අර එපා වෙන්න ඉතලා තිබුණ හිතට බොහෝම ඉක්මනට එන්න පුළුවන්. ඒ නිසා එපා වීම සඳහා උපක්‍රම කරන්න ඕනේ නම් අබාණ්ඩනකට සූපෝ දෙනවා වගේ දුන්නට කමන්නේ නැහැ. නමුත් ආයෙත් ඇවිල්ලා පොඩ්ඩක් බලන්න එපා වීම යම් ක්‍රමයකින් කඩාගත්තට පස්සේ අර හිතේ තියෙන විවේකයේ හේමම තියෙනවා. ඒ නිසා අපි කවදා හරි මේ එපා වීම කියන අයිස් කුට්ටි හරහා යන්න ඕනේ. එක්කෝ ඉඳගෙනම බලන්න පුළුවන්. එහෙම නැත්නම් එයා ඉල්ලනවා ඒ වෙලාවේ අර කරපම් මේක කරපම් කියලා ඒව ටිකක් කරලා දෙන්න යාට. ඒ කියන්නේ ඇඟෙන් ඇව්වොත් දැන් මොකක්ද හරි එපා වෙලද මොකද කරන්න කියලා නැගිටලා ඉන්නේ කියන්නේ. නැගිටින්න හිතනකොට මේ පාවිම යනවා. අන්නේ විදිහට එයත් කරන්නේ මල්ලෙන් ගහන එක අපිත් මල්ලෙන් ගන්නවා. ගහලා ඉවරලා ඒකේ එහා පැත්තේ ජවනිකාව එහා පැත්තේ ආයසරයක් බලන්න භාවනාව අර පිටිකේ හිතක් නැවතාවට පස්සේ තියෙන විවේකයේ වගේ ඔතන විවේකයක් තියෙනවා. ඒ නිසා එපා වීමත් හරහා යායුත්තක් විනිවිද දැකිය යුත්තක් කියලා හිතාගන්න. එහෙම කරනකොට අනිකෙකුට වගේ ලේසි නෑ ඕක. ඕක නිකා හරි මායාකාරී. නමුත් ක්‍රමවේදේ නම් එකමයි. එපා වීමෙත් එහා කෙලවරක් තියෙනවා. අන්න ඒක දැක ගන්න කියන එකයි කියන්නේ. ඊළඟ ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. ගරු ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානය හුස්ම රැල්ලයි. සක්මණින් පරියංකයට ගිය පසු සිතවිලි සමග පරියංකයේ සතියෙන්ම ගත කෙලිමි. ඒකාග්‍රතාවයක් නොලදිමි. නමුත් වෙනදා මෙන් භාවනාවේ අඩුවක් නොසිතිනි. කයේ දවන තවන ගති දැනිනි. මොහොතක් පාසා ආ සිතවිලි ඊයේ ඇසූ බනහා ගලපන්නට විය. ඒ නිසා හිස් බවින් මිදුණු බවක් දුටිමි. කීප විටක් රොන්මඩ අයින් කරමින් පෑදිදියට යන්නාසේ හිස් බවට ගියත් වැඩි වශයෙන් පශ්චාත්තාප නොවි සිතවිලි සමග සිටිමි. සිත සිතවිලි දෙන විට මේ සිතේ සැටියයි සිටිමි. ප්‍රශ්නේ මෙවැනි අවස්ථාවක සිත සිතවිලි වලින් බැහැර කරගෙන හිස් බවට ගෙන යාමට වීරයේ වැඩි යුතුයද? නැත්නම් වෙන දේ දිහා බලාගෙන සිටිය යුතුයද? උපදේශක් පතමි. ඉතින් ක්‍රම දෙක තුනක්ම තියෙනවා. එකක් තමයි ඒ හිතවිලි එන මොකක් කර හේතුවකට උකට ඇවිල්ලා යන්න හරින්න පුළුවන්. එහෙම නැත්නම් තමන්පත් කරගන්නාලද මූල කර්මස්ථානට හිත දාගෙන ඉන්න පුළුවන්. ආ එහෙම නැත්තම් හැම හිතවිලි දෙකක් මැදම සම්පූර්ණයෙන්ම හිත තැනකට යනවා. එතනත් ඒක දිහා බලනින්නත් පුළුවන්. මොකද හිතවිලි කියන එක දන් වෙලක් වගේ චේන් එකක් වගේ ට්‍රේන් එකක් වගේ නෙවෙයි ඉන්නේ. ඒ ඇමිනිලා තියෙන්නේ ඇමිනුනොත් විතරේ අර්ථයක් තියෙන්නේ. නැත්තම් එක එක එක කෝච්චි පෙට්ටි කෝච්චි පෙට්ටි වගේ තියෙන්නේ. ඒව අතරමැද තියෙන හැමතැනම හිතනක් තියෙනවා. ඇමිනෙන්නේ ආශාවක් આવොත් විතරයි. එතකොට හිතවිලි වලට අන්තර්ගතයක් තියෙනවා. එහෙම නැත්නම් හිතවිලි එනවා යනවා ඒ නිසා හිතවිලි වල හැඩය බලන්න පුළුවන්. නැත්නම් බය නම් සැක නම් මූල කර්මස්ථානට යන්න පුළුවන්. නැත්නම් මොනවත් නැතුව ඔය හිතවිලි වලට වේගේ එහෙම යන්නල් බලන්න පුළුවන්. ඉතින් ඒ තුනෙන් කොයි එක තමයි තෝරගන්න කියන එක අර සෙල්ලක්කාරකම තමයි රඳාපවතින. සමත භාවනා කරන අයට කියනවා මූල කර්මස්ථානට හිත ගන්න, අරගෙනලා හිත තැම්පත් කරගන්න උත්සාහ කරන්නයි කියලා. දෙවෙනි කොටස සතිය පුරුදු කිරීමට පෙර මම ඊතා පශ්චාත්තාප පශ්චාත්තාපයට පත්වී මානසික වේදනා විඳ කෙනෙක්මි. දැන් මානසික වේදනා ටිකක් අඩුවත් සාමාන්‍ය ජීවිතයේ ප්‍රශ්න බහුල වන විට ඇද වැටේ. එවිට මා පශ්චාත්වන පශ්චාත්තාප වන බව මට වැටහි. එවිට මේවා සිදුවන්නේ හේතුඵල ධම අනුවයි. මට මේවා වෙනස් කළ නොහැකි සිතමි. මේ විට හැකි තරම් තනි වී විනාඩි දෙක තුනක් සිතට සිත කයට ගැනීමෙන් මේ වේදනාව 150ක් පමණ ක්ෂණයකින් අඩු කරගත හැකි බව මම ප්‍රත්‍යක්ෂ කරගෙන ඇත. මාගත් ඒ උත්සාහය නිවැරදිද? තීව්‍රතාවය අඩුවත් පශ්චාත්තාපය තවමත් වන නිසා මෙය අවම කර ගැනීමට උපදෙසක් පතමි. ඊයේ ධර්මදේශනාවේදී මේ සිදුවීම සංසාරයටම සිදුවන්නේ එක්වරයි. ලෙස ඔබ වහන්සේ ප්‍රකාශ කළ දෙෙහි මේ සිදුවීම ලෙස අදහස් කළේ තමන් පශ්චාත්තාප වන බව හඳුනා ගැනීමද පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කෝකෙදී ඇත්තටම මේ එක්කෙනෙක් ලිව්වට 100ම ලියන්නේ ඕක තමයි. කියන්නේ එක්කෙනෙක්ගේ වෙනසක් නැහැ. ඔක්කොම තියෙන ඔච්චර තමයි එකම බණේ තියෙන්නේ. ඉතින් අපි හිතනවා මේ මම හිතනවා මේක මගේ විතරයි කියලා. නෑ සෝරි කාටත් හොරි තමයි. බණවට එතකොට සෝරි නෑ. ඔක්කොටම හොරිනේ. ඉතින් ඒක එලි කෙරුවට පස්සේ ඒකත් එක සෝරියක් තමයි. කෙසේ නමුත් පශ්චාත්තාපේ තියෙනවා නම් පශ්චාත්තාපයත් මූල කර්මස්ථානයේ වගේම තියාගන්න. පශ්චාත්තාපේ වෙනකොට පශ්චාත්තාපේ දැනගන්න. මූල කර්මස්ථානයේ වෙනකොට මූල කර්මස්ථානයේ දැනගන්න. එතකොට තමයි තේරෙන පටන් අරගනි පශ්චාත්තාපය ආවයි කියලා ගණන් අරගෙන පසු තැවිලි වෙලා ඒක බලන්නේ නැතුව ඒකට මුහුණ දෙන්නේ නැතුව හිටියොත් පශ්චාත්තාපේ පුදුම විදියට මුස්පේන්තුවක් ඇති කරනවා. පශ්චාත්තාපේ වුණා දැනගන්නේ කොහොඳයි. එහෙම නැත්නම් රෝගයක් අංගගෙන ඉන්නකොට රෝගේ දැනගන්නේ කොහොඳයි. ඒ නිසා ඒක දැනගන්න නැවත නැවත පශ්චාත්තාපෙන්න ආරයි. එතකොට හරියට මූල කර්මස්ථාන වගේම පශ්චාත්තාපයට සලකන්න මූල කර්මස්ථානයේ රූප ධර්මයක්, පශ්චාත්තාපේ නාම ධර්මයක්, පශ්චාත්තාපේ සතිය පැවැත්වීම වඩා සෙල්ලක්කාරයි, වඩා කුසලතාවය. ඒ නිසා දෙකටම එන තාලෙට එන්න ඇරලා වැඩි වෙන්න අරින්න ඒක එක්කෙනුගේ මනසක් නෙවෙයි කතා කරන. ඕක තමයි මනුස්ස මනසේ හැටි. නමුත් අපි මූණ දෙන එකේ ශක්තිය මෙතන තියෙනවා. කිසිම වෙලාවට මඟ හරින්නේ එන දෙයට මූණ දෙන්න, මූණ දෙන්න දෙන්න දෙන්න ක්‍රමසාවේදී කුසලතාවේ එන්න එන්න වැඩෙන්න පටන් ගන්නවා. ගරු ස්වාමීන් වහන්සේ මූලික අරමුණු ආනාපාන සති භාවනාව වාර්තා කරමි. නාස්පුඩු තුලින් හුස්ම ඉහළ පහළ යෑම බලා සිටියෙමි. දකුණු නාස්පුඩුවේ ඊටමත් පැහැදිලිව සැහැල්ලුවට එක රිද්මයකට හුස්ම ඉහළ යෑම ඉහළ පහළ යෑම තරමක් වේලා සිදුවීමෙන් අනතුරුව වම් නාස්කුහරයට එය මාරු විය. එහිදී එය පෙරට වඩා ගැඹුරු අන්දමට දැනුනි. මෙයත් ටික වේලාවක් සිදුවීමේදී ක්‍රමයෙන් නාස්පුඩු දෙකෙන්ම හුස්ම ඉහළ පහළ යාම දැනුනි. මේ අතර දකුණු දන හිසේ තරමක වේදනාවක් දැනුණත් එයින් හිත ඈත් කර ගැනීමට සමත් වූ යෙමි. මද වේලාවකට පසු හුස්ම ඊටමත් සැහැල්ලු වී ඇති නැති ගානට වැටුණු වැටුණා. මූදේ මද සිනහරැල්ලක් වැනි දැනුමක්ද ඇතිවිය. පැය අවසානයේ නොහිතාම ඇස් ඇරුණා. ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි. ඔය නිතිපතා කරනකොට ඕක ඔච්චර පැයක් ගන්න ඉස්සෙල්ලා ළඟ ළඟ එන්න පටන් ගන්නවා. ඒකයි අර නේවාසික භාවනාවක තියෙන ලාභේ. එහෙම නැත්නම් මේ පරියන්කේ පරියන්කට ගොඩාක් පරතරේ වැඩි නම් බොහොම ඔය වගේ පැයක් විතර යනවා. නිතිපතා භාවනා කරනකොට ඕක විනාඩි 10න් 15න් 20න් සමහරලාට සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ මොකද අර කලපුරුද්ද නිසා මේ නිසා ඉස්සරහදී ඔක තමන් අතේ අතට ගන්න පුළුවන්, වශී කර ගන්න පුළුවන්. දිගට කරන එකයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්ස නින්ද යාමට පෙර නින්දට යාමට පෙර ඇඳේ හාන්සි වී හුස්ම ගැන මෙනෙහි කිරීම මරණ මංචකයේදී සතිය පිහිටුවා ගැනීමට උදව්වක් වේද? නොයසේනම් මරණ මංචකයේදී සතිය පිහිටුවා ගැනීමට තමා කරන භාවනාව දිගටම කරගෙන වැඩි දියුණු කළ යුතු වේද ස්වාමින් වහන්ස කරුණාවෙන් මේ ගැන උපදෙසක් දෙනු මැනවි මේ උපදෙස රෝගී තත්ත්වයෙන් පසුවන රෝගියෙකුට උපකාරයක් විය හැකිය ඔබ වහන්සේට තෙරුවන් සරණයි ආනෝන්ගේ සීනි කිරන්න නම් ගිහිල්ලා කරන්න බෑ ඔය වැඩේ නමුත් මරණ මංචකේ එන්නේ වැඩියෙන් පුරුදු කරපු එක ඒ නිසා නිතරම සතියක් හෝ ආනාපානයක් හෝ මොනවාරි පුරුදු කරලා තියෙනවනම් ආසන්න කර්මයට එකේනවා. ඒක නිසා හිත ඇබ්බැහි වෙලා තියෙන ආචින්න ආචින්න දේ නැවත පුරුදු කරන දේ තමයි ඉස්සරහට එන්නේ. ගාලා අරිනකොට කොටු අරිනකොට ගේට්ටු ළඟ හිටපු වහුපැටිය හරි කමන්නේ එළියට තල්ලු වෙනවා. මහේ කා හිටියොත් මහේ කා තල්ලු වෙනවා. ඒ නිසා දොර අරින වෙලාවේ ඉතන ඉන්නේ මොකಾದ කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා සාමාන්‍ය තර්කයට කියන්නේ නිතර කරන දේ තමයි මරණයේදී ඉස්සරහට එන තියෙන ප්‍රවණතාවය වැඩි. ඒ නිසා මොනවා හරි හොඳ දෙයකට හිත දාලා තියාගන්න. මේ සතිය හෝ ආනපාන සතිය හෝ ඉරියව්ව හෝ වර්තමාන මොහොත හෝ හරිගක්ෂකන් තියාගෙන හිටියොත් ඒක මරණ මොහොතදී එන්න තියෙන ඊට වැඩි. එහෙම නැතුව වෙන ආයතන තනිකරම හම්බයක් තියෙන්නේ. මේක තමයි අපිට බුද්ධ ඥානanse දීලා තියෙන ක්‍රමේ. පුළුවන් තරම් දන්න දෙයක හිත පවත්වුවොත් මරණ මොහොතේදී එතෙන්ට හිත තියෙන වෙලාව වැඩි ඒ මම සතුටුමත් වුණාට අපේ අම්මට ඒක වෙයිද කියලා කියන්න බෑ. එහෙම ගනුදෙනුවක් මේ මේ භාවනාවේ නැහැ නිසා අනුන්ගේ සීනි කරනවා කියන එක නැත්නම් අනුන්ගේ මේ දේවල් කතා කරනවා කියන එක මේ සතියේදී හරි අමාරුයි සාධාරණීකරණය කරන්න. mind your own business be mindful. ගරු ස්වාමින් වහන්සේ මාගේ මූල මූල කර්මස්ථානය ආනාපාන සතියයි. ආනාපානයට සතිය පිහිටුවා සිටින විට මුල් අවස්ථාවේදීම කෙටි ආශ්වාස ප්‍රශ්වාස නොදැනී ගොස් සියුම්ම දැනේ. ටික වේලාවකදී ආශ්වාස ප්‍රශ්වාස නොදැනෙන මට්ටමකට පැමිණේ. මේ අවස්ථාවේදී යම්කිසි රතුපාට අඳුරු මිශ්‍ර ආලෝකයක් මුහුණ ඉදිරියට පැමිණ මුහුණ වසාගත් බවක් දැනුනි. ඒ ආලෝකයේ එක තැනක කළු තිතක් වැනි ලපයක් පෙනී නොපෙනී ගියේය. ඉන්පසු සැහැල්ලුවක් දැනුණු අතර හුස්ම කෙරෙහි අවධානය යොමු කර අතර එය සියුම් ලෙස පැවතුණු අතර හෘද ස්පන්දනය වේගවත් ලෙස දැනුනි. නැවත ආනාපානයට සිත යොමු කර සිත චලිතවන ගතියෙන් සැහැල්ලු බවට පත් කරගතිමි. ආනාපානය තුනී වී සියුම් වූ අතර කයට සනීපයක් දැනුනි. මේ අවස්ථාවේදී පාදවල යටිපතුල් ගිනි ගන්නා ලෙසත් වාඩි වී සිටින ගැටෙන තැන්වල තද දැඩි ගතියක් එකවර දැනෙන්නට විය. කලක සිට ආනාපානය කරන ආයෙක්මි. මම මේ වන විට පරයන්කය අවසාන වූ බැවින් මාද නැගිට සිටියේය. ගරු ස්වාමීන් වහන්ස මාහට සුදුසු උපදෙසක් ලබා දෙන මෙන් කෞරවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ওই විදියට අර කලබලයක ඉඳලා තැම්පත් වීම අත්දැකනා එක දවසක් හරි අන්න එදා පරියන්කේට ලෑස්ති වෙච්ච හැටි ඒ පරිසර සාධක ටික නැවත නැවත දෙන්න කියලා. එතකොට <clears throat> අර විදිහට තැම්පත් වීමට තියෙන ඉඩ වැඩි. ඒ නිසා තමයි සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරලා මේ තැම්පත් වීම සඳහා මොන මොන ආසන්න කරුණු බලපෑවද කියලා බලලා ඒක නැවත නැවත දීමෙන් Tamanට මේක සිටුවෙන වාර ගන්න වැඩි කරන්න පුළුවන්. ඒ අනුව අනුග්‍රහකරනද සමාධිස්ත්‍ච්ච නිමිත්තක් ගාහී යෝති කියලා මේකට කියනවා. හරි ගිය වෙලාවේ ආදර්ශයන් ඉව නැවත නැවත සපයා දීමට වග බලා ගන්නවා. ගරුතර ස්වාමීන් වහන්සේ අවුරුදු 5ක පමණ සිට ආනාපාන සති භාවනාව කරගෙන යමි. පරයන්කේදී සිත ඊතා ඉක්මනින් සමාධිගත වන බව අත්දැක ඇත. ශරීරය නොදැනී ගොස් ඊතා පැහැදිලි ආලෝකයක් දිස්වේ. මෙය ඊතා පැහැපත් සුදුත් නැති කහත් කහක් වැනිය. ඊයේ ඔබ වහන්සේ බණට විස්තර කර පරිදි හිත වෙනතක ගියත් නැවත පැමිණෙන විට මේ පැහැදිලි ආලෝකය පවතී. මාගේ ප්‍රශ්නය සක්මන් භාවනාව ගැනයි. කාර්යාලයට යන එන විනාඩි 10ක් පමණ වම දකුණ කියමින් ඇවිදීම හැර එය ප්‍රගුණ කර නොමැත. අවුරුද්දක කාලයක් පමණ වරහන් තුන. පසුගිය දවස්වල සක්මන කරන විට වම දකුණ විදිහට දැනගෙන පය භාගයක් පමණ කාලයක් සක්මන් කෙලිමි. වම දකුණ හොඳින් දැනගතිමි. කකුල වැදෙන වැදෙන පොළව ගැන වැටහීමක් තිබිනි. එහෙත් සිත ඇතුලේ වෙනත් සිතුවිලි යන බවද හොඳාකාරවම දැනගතිමි. උදාහරණයක් විදිහට කාමරවල රැයට තියෙන අධික රස්නේ නිසා නිදා ගැනීමට නොහැකි වීම, ගතට දැනෙන තෙහෙට්ටුව වැනි ද වම දකුණ දැනගත්තත් සිත විසිරුණු ගතියක් ඇත. පරයන්කේ මෙන් සිත සමාධිගත වීමක් තවම අත් නොදැක්කෙමි. මෙය තවදුරටත් ඉදිරියට දියුණු කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි. සක්මණේදී අපි ඇත්තටම හිතේ ඒකලාශයක් බලාපොරොත්තු වෙනට වැඩිය වීර්යය තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා සක්මණේදී Taman ඔය කාමරේ උණුසුම් ගතිය හෝ හිතේ තෙහෙට්ටුව තියෙද්දි මට තාම වම් බලන්න පුළුවන් දකුණ බලන්න පුළුවන් කියලා මොන දේෙන් බාධා කෙරුවත් සක්මණ පවත්වන්න පුළුවන්ද කියන කාරණාව තීරුම් ගත්තොත් හරියට සක්මණේ ලැබෙන ආදර්ශය ඉදින්දා වැඩවලටත් ගන්න පුළුවන්. මොන ප්‍රශ්න තිබුණත් මොන දේවල් උලේ තිබුණත් නම් මේ කරන වැඩේට හිත දාන්න පුළුවන්. වරින් වර හෝ. ආන්නේ විදිහට සක්මණේදී මොකද්ද සමාධිය බලාපොරොත්තු වෙන්න එපා. කරන ටික පිටින් බාධක තිබුණත් හිතවිලි වලින් හෝ සද්ද වලින් හෝ වේදනා වලින් මම කොහොමද නැවත නැවත තමන්ගේ මූල කර්මස්ථානට හිත ගන්නේ කියන එක තේරුම් ගන්න අනිත් එක කාමරේ රස්නයයි කියලා තේට්ටුවයි කියලා කල්පනා කරුවයි කියලා තේට්ටුව අඩු වෙන්නෙත් නැහැ රස්නය අඩු වෙන්නෙත් නැහැ ඕනනම් පොඩ්ඩක් වැඩි වෙයි. ඒ නිසා ඒ කල්පනා කරන එකේ තියෙන මෝඩකම පැත්තක දාලා ඒ ඇස්සේ ආනාපාන හිත දාන්න පුළුවන්කම ගැන සමාදන් වෙලා ඉදිරියට යන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මා ආදුනිකයෙකු වන අතර මාගේ ප්‍රථම නේවාසික භාවනා වැඩසටහනට සහභාගී වෙමි. භාවනාව ආනාපාන සතිය. මම දැන් මෙතන වශයෙන් ඉරියව්වට හිත යොමා භාවනාව ආරම්භ කළ පසු වම්නාස්පුඩුවේ පහතින් සුලං රැල්ලක් නාසයට ඇතුල්වන පිට ඇතුල්වන පිටවන ආකාරය නිරීක්ෂණයෙන් ආනාපානයට යොමු වීමි. මෙහිදී ආශ්වාසයේ සිසිල් ගතිය, දිගු බව සහ ප්‍රශ්වාසයේ සාපේක්ෂ උණුසුම් ගතිය සහ කෙටි බව වැනි ලක්ෂණ අවබෝධ වන අතර සතිය පිහිටීම බොහෝ දුරට අඛණ්ඩව සිදුවේ. පැය භාගයක් පමණ කාලයකදී ආශ්වාස ප්‍රශ්වාසය ක්‍රමිකව තුනී වී යන ආකාරය වැටහි. ඉක්බිති ආශ්වාස ප්‍රශ්වාසයේ බොඳ වී ගොස් සිත නිශ්චල වේ. දිගින් දිගටම වම් නාස්පුඩුවට යටින් හිත රඳවාගත් අතර දනිස් වලින් වේදනාවක් මතුවෙනි පෙවුනි. සමහර විටකදී ශරීරයේ අභ්‍යන්තරයෙන් කැළතෙන බඳු ස්වභාවයක් දැනේ. දනිස්වල වේදනාව පිළිබඳව අවධානයෙන් සිටින අතර ක්‍රමයෙන් එහි තීව්‍රතාවය වැඩි වේ. මෙහිදී තීව්‍රතාවයේ වැඩි දකුණු දන හිසේ වේදනාව නිරීක්ෂණය කරමින් සිටින අතර එකවරටම වම් දන හිසේ වේදනාව තීව්‍ර වීම නිසා ඉරියව්ව වෙනස් කිරීමට සිදුවිය. සතිය අකණ්ඩ බවක් පෙනේ. පළවෙනි ප්‍රශ්නය මේ ආකාරයෙන් වේදනාවත් සමගම ඉරියව්ව වෙනස් කිරීම සුදුසුද? භාවනා දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් අවවාද බලාපොරොත්තු වෙමි. දෙවෙනි ප්‍රශ්නය සතියේ පැවැත්ම කෙරෙහි අපි එදිනෙදා ගන්නා ආහාර වර්ගවල බලපෑමක් තිබේද? හැමදේම ආහාර විතරක් නෙමේ කම්මජ, චිත්තජ, උතුජ ආහාරද හැමදේම එකිනෙකට බලපෑමක් තියෙනවා. අපිට පේන්නේ ගුරුසු ඍජු බලපෑම්, රීකී බලපෑම් විතරයි. ඒ නිසා තියෙනවා. ඒ නිසා ඉදිරියට යනකොට බලපන්න දෙයක් නැත්තේ නේ. ඉරියව් මාරු කරන එක ගැන කතා කරන්න තියෙන ඉරියව් මාරු කරාට පස්සේ නැවතත් තමන් ඉන්න හිටපු මූල කර්මස්ථානට ගන්න පුළුවන් නම් ඉරියව් මාරු කිරීමෙන් සිදුවෙච්ච හානිය අඩු කරන්න පුළුවන්. ඒතෝ ඉරියව් මාරු කරනවද නැද්ද කියන එක හිතලා යන්න එපා. අවශ්‍ය නම් කරන්න. එහෙම නැත්නම් ඒක නොකර සිටීමෙන් හිතර කරදර ගන්න එපා. නමුත් බලන්න ඉරියව් මාරු කරලා පස්සේ නැවතත් Taman හිටපු අරමුණට ගත්තා නම් එහෙනම් වෙන්න තියෙන හානිය අඩු කරගන්න පුළුවන් කියන එක තමයි දෙන්න තියෙන උත්තරේ. ගරු ස්වාමින් වහන්ස මා අවුරුදු 3ක පමණ කාලයක සිට දිනකට පැය භාගයක් පමණ ආනාපාන සතිය පුරුදු කිරීමට වැඩදරන අයෙක්මි. මා සහභාගී වන පළමුවන භාවනා වැඩමුළුව මෙයයි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි ආනාපාන සතිය වඩමි. මූල කර්මස්ථානය ආනාපාන සතියයි. ආශ්වාස ප්‍රශ්වාසයේ දෙස බලා සිටන විට නාසයෙන් ඇතුල්වන හුස්ම ආශ්වාසයේ ලෙසද නාසයෙන් පිටවන හුස්ම ප්‍රශ්වාසයේ ලෙසද හඳුනා ගතිමි. හුස්ම දෙස මෙලෙසම මෙලෙස දිගටම සතිය පවත්වන විට ක්‍රමක්‍රමයෙන් ආශ්වාසය සහ ප්‍රශ්වාසය තුනී වී යයි. තව ටික වේලාවකින් එය සම්පූර්ණයෙන්ම නොදැනී යයි. මේ අවස්ථාවේදී ශරීරයේ යම්කිසි උද්දීපනයක්ද ඇති වී තිබූ බව නිරීක්ෂණය කළෙමි. ඊතා සියුම් සුදු ආලෝකයක් මුහුණ ඉදිරිපිට ඇති බවක් දුටුවෙමි. මාගේ ප්‍රශ්නය නම් මේ මාගේ ප්‍රශ්නය නම් මේ ඇති වූ తත්වය සමාධියද නැත්නම් සමාධියට පෙර తත්වයක්ද කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි මේ අවස්ථාවේදී සිතුවිලි සිතට ගලා ඒම නැවතී ඇත නමුත් සිතින් යම් දෙයක් අවශ්‍ය නම් අරමුණු කිරීමට හැකි බවද දැනගතිමි ඔබ වහන්සේගෙන් කරුණාවෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව පතමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඉතින් භාවනාවේදී භාවනා ප්‍රශ්නට උත්තර ලැබෙනකොට හිත ප්‍රශ්නයක් ඇති කරගන්නවා. මේක සමතේද මේක විපස්සනාද මේක ඉදිරියට යන්නේ මේක පස්සට යන්නේ කියලා. ඉතින් මේ කියන්නේ පස්සේනේ නීවරණයට පොහොර දානවා කියන්නේ. විචිකිච්ඡාවට පොහොර දානවා. එහෙම නැත්නම් තමන් අර මෙතෙක් ආපු ගමන පිළිබඳව සද්ධාව නැහැ. ඒ නිසා මේ එකක්වත් මේ කොයි එකට පොහොර දැම්මත් වෙන්නේ ගමන බාධා වෙනවා. ඒ සමත වෙච්චාමකෝ විපස්සනා වෙච්චාමකෝ මොකක් උනත් නිකන් හම්බෙන හරකගේ අම්බලන්න ඕන ගමන් නැහැනේ. ඕක යහ කරන එකයි තියෙන්නේ. නමුත් ඒක කරන්න බැරි වෙන්නේ මොකද හිත ස්මාර්ට් වෙන්න හදනවා. එයා මේක කොහොම හරි සහතිකයක් දීලා සීල්ලෙක් ගහලා ගණන් ගන්න හදනවා. අන්නේ විකාර ගතිය එහෙම නැත්නම් මේ දෙන ගොඩ පෙරක දෝරුකම තේරුම් ගන්න එහෙම නැත්නම් සිංහලෙන් කියන්න තියෙන හැම භාවනාව උත්තරයක්ම මේ කල්පනා ඥානයේ ප්‍රශ්නයක්. භාවනා ලැබෙන හැම උත්තරයක්ම ප්‍රශ්නයක් කරගන්න. ඒ නිසා ප්‍රශ්නේ ලියලා කමඨාන් වාතාව ලියලා බලන්න මේක මේ ප්‍රශ්නයක්ද මේ ඇත්තටම ඇවිල්ලා තියෙන උත්තරයක්ද කියලා. එතකොට තේරෙයි කෝකටද අනුග්‍රහ කරන්න ඕන කියලා. ප්‍රශ්නට අනුග්‍රහ කෙරුවොත් විචිකිච්ඡාවයි ශ්‍රද්ධාව නැතිකමයි කියලා තමයි කියන්න තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ මගේ ඔබ්ජෙක්ට් එක හුස්ම රැල්ලයි. පසුගිය දවස් තුනේම කොන්දේ සහ කකුලේ අමාරු ඉවසා ගන්න බැරි තරමට දැනිනි. පසුගිය දවස්වල ආලෝක හා එක එක සංඥා පෙනුනි. මට දැනුණු ආකාරයට අද තමයි මම නියම ලෙස හුස්ම රැල්ල දැක්කේ. මුලින් දිග රැල්ලද, පසුව කෙටි රැල්ලද, එය ඊතා වේගෙන් ඇතිවන නැතිවන සැටි දුටුවෙමි. ඉන්පසුව හුස්ම නැති බව දැනුනි. නමුත් ඒ අතරතුරම හුස්ම රැල්ල දැක ගැනීමටද හැකිවිය. නාසයේ තද පීඩන ගතියක් බොහෝ වේලාවට දැනිනි. හරිම සතුටක් දැනුනි. කොන්දේ වේදනාව නිසා මාගේ හිත කීවා කොන්ද පුළුවන් තරම් කෙලින් කරගෙන සිටින්න කියා. මම එසේ සිටීමෙන් පසුවයි මේ ලෙස හුස්ම රැල්ල දැක ගැනීමට හැකි වුණේ. කොන්දේ වේදනාව මට උදව් කළා කියලයි හිතෙන්නේ. ඔබ වහන්සේගේ ඊයේ බණ සහ කමටහන් බොහෝ සෙයින් උදව් වූවායයි සිතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් යන්නේ පරිස්ත්‍රිට ඉවරනකයි යන්න එපා. තව බණ්ඩියක් අහනකොට තව සුද්ධ වෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි. ඔබ වහන්සේගේ පෙර දේශනාවක සඳහන් කළා කෙලෙස් අවස්ථා තුනක් වශයෙන් වීතික්කම පරිඋත්නාන සහ අනුසේ වශයෙන්. මගේ ප්‍රශ්නය. අනුශය කෙලෙස් ගිමන් කළ වරහන් තුල නැති කළ හැකිද? නැත්නම් අනුසේ කෙලෙස් අවස්ථා නැත්නම් එය අනුසේ කෙලෙස් අවස්ථාවක් බව දැනගෙන මගේ නොකර ගැනීමද කළ යුත්තේ. කරුණාවෙන් පහදා දෙනමින් දෙපා නමද ආයාචනා කරමි. ඔබ වහන්සේට අමා නිවනින් තව තවත් සැනමේ සැනසේවා. තෙරුවන් සරණයි. ඔව් මේ කායගත සතිය වඩන්ඩ මේ කරගෙන යන සතිය වැඩිම කරන්න. එතකොට ඔය ප්‍රශ්නට උත්තරේ ඇතුළෙන් වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඔය ප්‍රශ්න අහන හැම වෙලාවෙම සතිය නැහැ කියලා මතක තියාගන්න. ප්‍රශ්න අහන්න හදන මේ හිත කලඹන හැම වෙලාවෙම සතිය නැහැ. ඒ වෙනුවට අහිංසක සතිය තියාගන්න ඍජු සතිය Taman ඉන්න ඉරියව්වට ඒසට ප්‍රශ්න හිම අඩු වෙයි සතිය වැඩි වෙයි. එතකොට ඔය අහන ප්‍රශ්නෙට උත්තරේ නිකම්ම හම්බ වෙනවා. ඔහොම මේ ප්‍රශ්න අහලා පිරිසුදු කරනට වැඩිය අරක හම්බ වෙන එක ඍජු අත්දැකීම. ඒ නිසා මේ අපි කරගෙන යන වැඩේ කරගෙන යන්. එතකොට ප්‍රශ්න විසඳෙයි ඉස්සරහට. තෙරුවන් සන්නයි ගරු ස්වාමීන් වහන්ස මම භාවනාවට ආධුනිකෙක්මි. මේ මාගේ පළමු වන නේවාසික භාවනා අත්දැකීමයි. මාගේ පළමු කර්මස්ථානය මාගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. වැඩමුළුවේ පළමු දින ආශ්වාස හා ප්‍රශ්වාස නිරීක්ෂණය කිරීමේදී ගැටලු මතුවත් දෙවන දින සිට මට ඉබේ සිදුවන ආශ්වාස හා ප්‍රශ්වාසය නිරීක්ෂණය කිරීමට පුළුවන් විය. මා කරන්නේ ඔබ වහන්සේ කියා දුන් පරිදි මා දැන් මෙතන යයි සිතා ඉන්නා ඉරියව්වට සිත යොදා සිත සංසුන් වූ පසු පපු කුහරයේ ඉහළ හා පහළ යෑම ඊතා සූක්ෂමව නිරීක්ෂණය කර සංස්කරණය නොකල ආශ්වාසය හා ප්‍රශ්වාසයේ වරහන් තුල ෆ්‍රීකවෙන්සි කාල පරාසය හඳුනා ගැනීමයි. ඉන්පසු නාස්කුහරය දෙසට සිතගෙන ගොස් නාස්කුහරය තුලින් ඉහළ පහළ යන වායු ධාරාව හඳුනා ගතිමි. මුලින් හඳුනා ගැනීම අපහසුවද මාහට පිම්බීම හැකිලිම නිරීක්ෂණය කරනවාට වඩා ආශ්වාස ප්‍රශ්වාසය වඩා චමත්කාර බව හැඟේ. දිනකට මෙතරම් වායු ලීටර ප්‍රමාණයක් නාස්කුහරය තුලින් ඉහළ පහළ යන බව දැනි මා පුදුම වුනි. මට තිබුණු ලොකුම බාධාව ශබ්දය හා පරිසරයේ වෙනස් වීම නිසා කර්මස්ථානයේට සිහිය පිහිටුවා ගැනීමේ අපහසුවයි. ඔබ වහන්සේ පෙර දින මාගේ කමඨහන් වාර්තාවේ නැගූ ප්‍රශ්නයට මට අවශ්‍යම පිළිතුර ලබා දුනි. ඊයේ ධර්ම දේශනාවෙන්ද ඔබ වහන්සේ මට අවශ්‍ය සියලුම කරුණු ලබා දුනි. ඔබ වහන්සේට මහත් පිං. මට මම ශබ්දයන්ට වෛර කළ බව හා කර්මස්ථානයේ බිඳුණු පසු පශ්චාත්තාප වුණු බව තේරුම් ගතිමි. අද දින පරයන්කේදී සුළු ශබ්ද කෙසේ වෙතත් ඉහලින් ගිය හෙලිකොප්ටරයක්වත් මට ප්‍රශ්නයක් නොවුනි. අද දින මට ඇත්තේ වෙනත් ප්‍රශ්නයකි. ආශ්වාසය හා ප්‍රශ්වාසය දීර්ඝ වේලාවක් නිරීක්ෂණය කරන විට සිත සංසුන් වේ. වෙනත් අරමුණු වලට සිත ගියද දැන් ඒවට වෛර නොකරන නිසා සිතනවා සිතනවා හෝ අදාළ නැණි යයි පවසා ගිජුලිහිනියා ගිලගැන්මට පෙර පස් කැටය වරහන් තුල ආශ්වාස ප්‍රශ්වාසයට රිංගා ගැනීමට පුළුවන්. දීර්ඝ වේලාවක් ගිය පසු මගේ ඇස් දෙක වේගයෙන් තද වෙන්නට පටන් ගනී. මේ සිතාමතා කරන්නක් නෙමේ. ටික් ටික් ගාන්නක් මෙන් ශබ්දේන තරමට ඇස් දෙක තද වේ. මෙතරම් කොතරම් කෙලින් ඉන්න උත්සාහ කළද ඔළුව පහලට නැමේ. බෙල්ලට තද වේදනාවක් දැනේ. ඊතා තද කළුවර ගුහාවකට ඇද වැටෙන්නාක් මෙන් දැනේ. දෑස් හැර කර්මස්ථානයේට යලිසිත තැබූ විට මෙම නැවත සිදුවේ. මෙය මාගේ ඉරියව්වේ වරදක් හෝ වෙන කිසියම් වරදක් දැයි මට කරුණාවෙන් පැහැදිලි කර දුන මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව අත් වේවා. ඔය කියන ආනපානෙදි කියම නැති වුණත් ඒන ශරීරයේ ඕනම sannivedana කරදරකාරී නම් තමයි වේදනාකාරී තමයි නමුත් ඒක සතිය තියෙන බවට ලකුණක් කරගත්තොත් තමයි තේරෙන පටන් අරගනි කයට හිත ආවොත් කලාතුරකින් තමයි සතියක් සතුටක් ඇති මේ ඒ කායේ ඒ තරම්ම කරදරකාරී එකක් ඒ නිසායි අපි භවනා නොකරන වෙලාව හැම වෙලාවෙම පිට හිත තියාගෙන ඇඟට හිත ගන්න කැමති නැහැ ගත්තොත් මේ තියෙන නුරුස්නා ගතිය එනවා. නුරුස්නා ගතිය සතියේ තියෙන බාට පළවෙනිම ලකුණ. නිසා නුරුස්නා ගතියට ප්‍රමෝදයක් ඇති කරගන්න උත්සාහ කරපේ කරා නිවන් දකින්න. එහෙම නැත්නම් පළවෙනි ආර්ය සත්‍ය පිළිගන්න ලෑස්ති. ඉතින් පළවෙනි ආර්ය සත්‍යයේ නුරුස්නා ගතිය දුක කරදරේ අයින් කරලා නිවන් දකින්න හදනවා කියලා කියනවනම් උගුරට හොරා බේත් බඳ හදනවා. ඒ නිසා මේක ඉවසන්න පුළුවන් නම් මේක සතියේ තියෙන බාට ලකුණක් කරගෙන ඉදිරියට යන්න. ඒකට ආනාපානේ වගේම ඕකටත් හුරු ගතියක් එන්න පටන් අරගන්නවා. ගර්තර ස්වාමින් වහන්ස මම වසර කීපයක සිට භාවනාව පුහුණු කරමි. මූල කර්මස්ථානය ආනාපාන සතියයි. පරයන්කයට හිඳගෙන විනාඩි කීපයකින් හුස්ම රැල්ල තුනී වී යයි. එහි ආකාර විස්තර බැලීමක් නැත. පළමුව ආශ්වාසය ගෙවී යන අතර ඉන්පසු ආශ්වා පළමුව ප්‍රශ්වාසය ගෙවී යන අතර ඉන්පසු ආශ්වාසයේද ක්‍රමෙන් ගෙවී යයි. ඉන්පසු නිශ්චල හිස් තැනකට සිත එළඹේ. ඒ බොහෝ වේලා නොපවතී. විවිධ චිත්ත රූප, ශරීරයේ නොඑක් දැනීම්, හරයක් නොමැති විකාර සිතුවිලි, යන්තමින් දැනෙන ආශ්වාස ප්‍රශ්වාස ආදිය ආදිය සහිත විකාරයකට සිත එළඹේ. සමහර විට සිත නැවත නිශ්චලතාවයටද යයි. සමහර විට හිස පහතට කඩා වැටේ. හරියට වැලි වලින් සෑදූ ප්‍රතිමාවක් උඩ සිට සෙමින් කුඩු වී යන්නක් මෙන් නැවතත් හිස කෙලින් කරගෙන භාවනා කරමි. ඊයේ දින පරයන්කයේ අවසාන මිනිත්තු කීපෙදී ශරීරයේ දියව යන්නක් මෙන් වැටහුණි. මේ පරයන්ක දෙකේදීම එකම ආකාරයට වැටහුණි. සුදුසු උපදේශක් ඇතොත් ලබා දෙන සේක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සහ නිර්වාණ අවබෝධයම වේවා මේ වැලි වශයෙන් විචරී යනවා හෝ දිවි යනවා කියන ජවනිකාවේ අවසානීය දකින්න කම්ම ඉන්න පුළුවන් වුණොත් ඔයිට වැඩි ලොකු වෙනසක් ඇති වෙනවා. පටන් ගන්නකොට නැගිටපු බවක් පටන් ගන්නකොට ජවනිකාව නතර වෙච්ච බව පේන්න තියෙන්නේ. අදිෂ්ඨාන කරගෙන යන්නේ පටන් ගන්න ජවනිකාව ඉවරයක් වෙන කම්ම කරගෙන යන්න අනුග්‍රහ කරන්ට ලැබේවා කියලා ඉදිරියට යන එකයි තියෙන්නේ. ගර්ධන ස්වාමීන් වහන්සේ සක්මන ඔබ වහන්සේගේ උපදෙස් පරිදි අවුරුදු 1කමාරක් පමණ සතිය වඩමි. සක්මන හරි විසිතුරුය. පියවර හතරක් අනුගමනය කරමි. ආරම්භයේ වම දකුණ ලෙස විනාඩි 5ක් 10ක් පමණක් පාදයේ පාදයේ ඔසවනවා තබනවා ලෙසත් පාදයේ ඔසවනවා ගෙනියනවා තබනවා ලෙසත් අවසානයේට පාද ඔහේ පියවර තමන්නට ඉඩ තබා ඒ දෙස බලා හිඳීමත් කරමි. මේ පියවර අතරතුරේ ඉහත පියවර මුල් තුනට වරින් වර අවශ්‍ය විට මාරුවේ. හතරවන පියවරේදී මුළු පාදයේම දැනේ. ඇවිදීම හෝ මම කියා දෙකක් නැත. සක්මන මම වෙමි. සක්මනේ මම උපදින ආකාරය මම නැති වෙන ආකාරය දකිමි. මම 100%ක් සමපාත වී ඇති බවක් හැඟේ. මෙම පන්නරය සාමාන්‍ය ජීවිතයටත් එක් වී ඇත. කරන ක්‍රියාව හා එකවරම සමපාත වී ඔහේ කරයි. සතියක් පිහිටුවීමට උවමනා නැත. ඒ ක්‍රියාව මම වන නිසා මම සතුටු වෙමි. පිරිසිදු කිරීමට යමක් ඇතොත් උපදෙස් ලබා දෙත්වා. තෙරුවන් සරණයි. වර එක ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට මාරු වෙනකොට එක ඉරියව්වේ මේ විදිහට සතිය පවත්තලා ඉරියාපත සංදිස්ථානයේ මේක කැඩෙන්නේ නැහැ කියන එක නඩත්තු කරන්න ඕන කියන එක තේරුම් ගත්තට පස්සේ Tamanට දවස පුරාම සතිමත් වීමේ අභ්‍යාසයක් අභියෝගයක් ගන්න පුළුවන් නිසා ඉරියාපත සංදිත් සක්මණ ඉඳලා වෙන ඉරවට යන තැන පරියන්කේ ඉඳලා සක්මණට යන තැන ආදී ඉරියාපත සංදියෙන් මේ ගැල්ම ප්‍රවාහය දිගට දැක් ගන්න උත්සාහ කරන්න එතකොට ලොකු දිග ගමනක් යනවා තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස මේ මාගේ තෙවන භාවනා වැඩසටහනයි පරයන්ක භාවනාව මූල කර්මස්ථානය ආශ්වාස ප්‍රශ්වාසය නිරීක්ෂණය කිරීම මාගේ පළමුවන භාවනා වැඩසටහනේදී මාහට එක් කිරියව්වකින් විනාඩි 10ක් 15ක් පමණ බිම වාඩි වී සිටියේ ඉතාමත් අපහසු වෙනි වේදනාව ඉතා ඉක්මනින් පැමිණියේ නමුත් දැන් වේදනාව පැමිණියත් මාහට උපරිම පැයකමාරක් කකුල පරයන්ක ලීලාවෙන් තබාගෙන සිටිය හැක මේ ගැන මම ඉතා සතුටු වෙමි මුලදී මා ආශ්වාසය හා ප්‍රශ්වාසය ඊතර අලු දෙස රළු ලෙස නිරීක්ෂණය කරන අතර ප්‍රශ්වාසයේ ඊතර අලු ලෙස නිරීක්ෂණය කරන අතර කාලයක් වරහන් තුල තියෙනවා 5 minutes සමග එය ඊතා සියුම් වී නැති වී යයි ඊට පසු මා පරයන්කේ වාඩි වී ඔහේ බලාගෙන සිටිමි සමහර වේලාවට වේදනා කකුලෙන් දැනුණත් මට ඉවසා සිටිය හැකිය නමුත් මේ අවස්ථාවේදී මගේ අවධානය ආශ්වාස ප්‍රශ්වාසය හෝ ඔහේ බලාගෙන සිටින අවස්ථාවෙන් ගිලිහී යයි. මා රූපය වරහන් තුල ආශ්වාස ප්‍රශ්වාසය දෙස මෙනෙහි කිරීම කායානුපස්සනාව ලෙස ඔබ වහන්සේගෙන් ඉගෙන ගතිමි. කකුලේ වේදනාව ආපසු මම කායානුපස්සනාවට වේදනානුපස්සනාවට හැරිවිය හැකි බව ආසා ඇත්تمي. කායානුපස්සනාව වේදනානුපස්සනාවට හැරිවිය හැකි බව ආසා ඇත්تمي. මා ඊටමත් අඩු ශ්‍රුතමේ දැනුමක් ඇති යෝගියෙක්මි. වේදනානුපස්සනාව මේ අවස්ථාවේදී කරන්නේ කෙසේදයි කරුණාවෙන් කියා දෙනු මැනවි. වේදනානුපස්සනාවට භාවනාව මගදී හැරවීමට මාගේ ඇති එකම අවස්ථාව නිසා මානසිකාර්ය ආශ්වාස ප්‍රශ්වාසයෙන් ගිලිහි යාමයි. ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා. අනේ වචන වගේ පැටලවගෙන තියෙන්නේ දෙකේම තියෙන පස්සනාව බලන එක. මොකද්ද ප්‍රකට ඒක දිහා බලන්න. කය දිහා බලුවොත් කයන පස්සනාව කියනවා. වේදනා දිහා බලුවොත් වේදනාන පස්සනාව කියනවා. උන් එහාට වෙන බරපතල සමීකරණයක් ඕක ඇත්තේ නැහැ. ඒ නිසා සුත්තමේ ඥානෙ නැතිකම ප්‍රශ්නයක් නැහැ. භාවනාවෙන් කියයි මොකද්ද ප්‍රකට කියලා. මේ ප්‍රකට දෙයට අවධානය යොමු කරගෙන ඉන්න යථාපාකටං විපස්සනාබි නිවේසෝ මොකද්ද ප්‍රකට ඉන් එපිට වෙන කවුරුහට කියලා දෙන්න දෙයක් හෝ වෙන සමීකරණයක් ඇත්තන ඔය යන විදිහටම කරන්ඩ ඔය සැකේ ඔය ප්‍රශ්න ඇහිම නැත්තම් ඒ ප්‍රශ්න ගොනු කිරීමක් අවශ්‍ය වෙන්නේ භවනා යොමු ගොනු ඇති කළ දෙයි කියලා කියන්න පුළුවන්. භාවනාව පිළිබඳ අවසාන ප්‍රශ්නය. වතු ටිකක් දෙන්න. <laughs> මම අද්ද අද්ද කියවන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාගේ ප්‍රශ්නය ආනාපානයේ ගෙවි නිශ්චල අවකාශය හොඳින් දැනගත් පසු පැමිණෙන සංඥා මට්ටමේ වේදනාව පිළිබඳවයි. මෙම වේදනාවන් ශාරීරික නුපුරුදු භාවයත් නිසා වරහන් තුල කීප දිනක් එක දිගටම භාවනා කරේ ගියවර රිට්‍රීට් එකෙන් පසුයි. හටගත්තේ ඒවා පැමිණෙන ස්ථානයන් බොඳ වී ස්ථානයන් බොඳ වීමෙන් දැනේ. නිශ්චලතාවයකට ගොස් විනාඩි 10ක දී පමණ පැමිණෙන මෙම දැනීම් ඊට ප්‍රබලය. එක පරයන්කයකදී ඒවා මගහැර හිස් අවකාශයට සතිය යොමු කරද කීප වරක් අසාර්ථක විය. වේදනා ජයගෙන ඉරියව් මාරු කිරීමට සිදු විය. ඊළඟ පරයන්කයේදී තවදුරටත් හිස්තැනේ සතිය පිහිටුවීම නවතා වේදනාවට කිට්ටුයි සාදර වීමට බැලුවෙමි. එවිට එම වේදනාව නිවි ගියක් මෙන් දැනුණු අතර තව තැනකින් මතුවිය. මෙසේ මුළු කාලය තුලම වේදනා සමග කිට්ටු වෙමින් ගත කළ නමුත් අවසන එය යට කරගෙන ගොස් ඉරියව් මාරු කිරීමට සිදුවිය. විනාඩි 40 වරහන් තුල තියෙනවා විනාඩි 40කින් පමණ පසුව. තුන්වෙනි පරියන්කේදී වේදනා සමනයක් ගැන නොසිතා ඒ එසේම බාර ගැනීමට තීරණය කෙලිමි. මෛත්‍රියෙන් වේදනාවට කිට්ටු වුණත් එසේ කරන්නේ එය නැති කර ගැනීමේ අදහසින් බව වැටහුණු නිසාවෙනි. තෙවන වෑයම සහ ක්‍රමෙන් මේ සාර්ථකත්වයත් අතර සමස්තයක් වශයෙන් වේදනාව හුලාගත හැකි ආකාරයට අඩුවී ප්‍රීති ප්‍රමෝද හැඟීම් ඇතිවිය. නමුත් භාවනාව නවත්තන්නට ප්‍රබල නමුත් භාවනාව නවත්තන්නට ප්‍රබල සිතුවිලි ගලා එන්නට විය. ඒවා සතිමත්ව බැලීමට වෑයම් කරත් අසාර්ථක වී භාවනාව නැවැත්විය. මාගේ ප්‍රශ්නය නම් මෙය දින කීපයකින් සමනය වේ යයි සිතා වරහන් තුල එක දිගට පුරුදු වූ පසු මූලික කර්මස්ථානයේ වන ස්තනට අවධානය දීමද නැත්නම් වේදනාව විපස්සනා කමඨහනක් ලෙසගෙන තවදුරටත් ඒ විශ්ලේෂණය කළ යුතු බවද ආනාපානය සහ හිස්තන වසරක පමණ කාලයක් පුරුදු කළ නිසා මෙය වෙනත් වටිනා අවස්ථාවක් ලෙසද හැඟේ වේදනාව පිළිබඳ බයක් කනස්සල්ලක් ඇතිවන්නේ නැත එය විපස්සනා අවස්ථාවක් ලෙස අල්ලා ගැනීමට සිටේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා එචන පිරිසිදු නෑ මේ යොමු කරන දෙන තැන නමුත් දල වශයෙන් කියන්න පුළුවන් වේදනාව කොහොමටත් එනවා වේදනාව වෙන්න තියෙන කරදර එන්නේ එන්නේ එන්නේ ටිකක් පස්සට යනවනම් භාවනාවේ දියුණුවක් පෙන්වන්න පුළුවන් මෙතන වේදනා කිව්වට දෝමනස වේදනයි කියලා කියලා තියෙන හිතේ වේදනාවක් තියෙන. කයේ තැනක තියෙන වේදනාවක් නෙවෙයි. ඉතින් ඒක Tamanට තේරෙනවා අද විනාඩි 35න් එනවා හෙට 45න් එනවා ඊට 55න් එනවා කියලා පස්සෙන් පස්සට යනවා. ඉතින් ඒක තමයි භාවනාවේ දියුණුව වශයෙන් ගන්න තියෙන්නේ. එලා හිස්තන බලනවාද? ආනපානෙ බලනවාද වේදනාව බලනවාද කොයි එකත් ආර්ය පරිශ්‍රණ වශයෙන් සමානයි. ඔක්කොම කරලා බලන්න මොනවා කෙරුවක්වත් ඒ භාවනාව දිකට යනවා. ඒ යන ගමනේදී වේදනාවට තියෙන බය අඩු වෙලා විශ්වාසය වැඩිවීම අනුව වේදනාවෙන් උග්‍ර කරදරේ එන එක පස්සෙන් පස්සට යන ගතියක් විතරයි පේන්නේ. ඉතින් ඒක ජයග්‍රහණයක් කරගෙන ඉදිරියට යන එක තමයි කරන්නේ. මීට අමතරව කියවෙච්ච නැති ප්‍රශ්නයක් තිබුණා ඒ ලියපු කෙනා අමරනාත් මහත්මයා හම්බ වෙන්න. ඊළඟට මේ දේශනාව පිළිබඳ ප්‍රශ්න කීපයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමින් වහන්සේ එක් අවස්ථාවක ඔබ වහන්සේ දේශනා කළ දෙයක් මට පැහැදිලි නොවුණු බැවින් එය පහදා දෙනමින් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. යම්කිසි අවස්ථාවක සිදුවන සිදුවනුයේ අකුශලයේ ගෙවීමත් අකුසලයේ ඇති නොවීමත්ය. කුසලයේ වැඩිවීමට නම් තව දෙයක් කළ යුතු බව ඔබ වහන්සේ පැවසුවා. මේවා දෙවිධයක භාවනා ක්‍රම බවයි ඒ මොහොතේ වැටහුණේ. නමුත් ඒ කී දේ පැහැදිලි නොවුණු බැවින් ඒ පහදා දෙන මෙන් යටහත් පහත්ව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. මේක සතර සම්‍යක් ප්‍රධාන වීර්ය විතර කරන්නේ නූපන්න කුසල් නොයිපද වීම, උපන්න කුසල් නැති කර දැමීම, ඊට පස්සේ නෝපන් කුසල් ඉපද වීම ඊටසේ උපන් කුසල් වර්ධනය කිරීම. එතකොට මේ නෝපන් කුසල් ඉපද වීම කරන්නේ මොකද්ද කියන එක වගේ තමයි ප්‍රශ්න යොමු වෙලා තියෙන්නේ මේ තුන්වෙනි සතර සතර සම්‍යක් ප්‍රදාන විරේ තුන්වෙනි එක. ඒක ඇත්තටම මේ අටුවාවේ සඳහන් කරනවා පටිපක්ක විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවේ කියලා. කුසල් අකුසල් ඇති කරන්නේත් නැහැ ඇතිවෙච්ච අකුසල් නැති කරන්නත් දන්නවනම් අපි කියනවා ප්‍රතිපක්ෂ ධර්ම අයින් උනායි කියලා. දැන් නීවරණ අයින් උනායි ඒකට ධර්ම ගැඹුරක් පේන්න පටන් ගන්නවා. තමයි මෙතෙක් හිතපු නැති ක්‍රමයට වැටෙන්න පටන් අර ගන්නවා. ඒකට කියනවා මිච්ඡා ප්‍රතිපත්තිය අයින් වෙනවයි කියලා. මෙතෙක් තිබුණු බහුමත, බමුණු මත, මායාවල් වංචනික ධර්ම තේරෙන පටන් ගන්නවා. එතකොට Tamanට තේරෙනවා ඉස්සර කල් අපි මේ පින් කරනවායි කියලා කුසල් කරනවායි කියලා කරලා තියෙන්නෙම මාන්න වැඩිවීමක් වගේ එකක් තණ්හා වැඩිවීමක් කියන එක නොකර සිටීමට මේ පුදුම කුසලතාවයක් එන්න පටන් ගන්නවා. ඒක තේරෙන්නේ නැති වුණොත් ඒ තුන්වෙනි සම්මා ප්‍රධාන වීර්ය තේරෙන්නේ නැති එක නම් මොන හරි කරනවා අහිංසකව තමයි කරන්නේ කරන්න කරන්න කරන්න තණ්හා මාන දිටි වඩනවා. ඒ තණ්හා මාන දිටි වැඩිම ජයග්‍රහණයක් කියලා හිතා ගන්න. නූපන් කුසල් ඉපදවීමේ ශක්තිය එනකොට තේරෙන පටන් අර ගන්නවා. ඕවා වඩන්න ලේසි. ඕවා ගෙවන්න ගිය දවස් තමයි අමාරු. ඒක නිසා ඒ ධර්මතාවයේ තේරෙන පටන් අර ගන්නවා මේ තුල තියෙන ෂටගතිය. මේ තුල තියෙන මායාවී ගතිය. වංචනික ගතිය Tamandම තේරෙන්න පටන් ගන්නවා. ඒක තේරෙන්න අර නීවරණ නැති හිත අකුසල් නැති හිත දුවට පුරුදු වෙන්න ආරින්න ඕන. එතකොට ඉබේම මේ න්‍යාය ධර්ම කියන්නේ මොකද්ද? ආර්ය විනයේ තියෙන කටයුතු මොනවද කියලා තේරෙන්න පටන් අර ගන්නවා. ඒක හම්බ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට කරන්න තියෙන්නේ නීවරණ අයින් කරන එක තමයි. ප්‍රතිපක්ෂ ධර්ම අයින් කරලා එහෙම තියෙන්න අරින්න ඕනේ. හරියට ලංකාව වගේ රටක තිබුණු ඒ යුද්ධ වාතාවරණය අයින් කරලා තියෙනකොට ආර්ථික සංවර්ධනයක් එනවා. යුද්ධේ තියදී කොහොමඩක්වත් කරන්න බෑ. යුද්ධින් කරන්නේත් ඒකයි. ඒ නිසා යුද්ධ නැති වුණාට පස්සේ ආර්ථික සංවර්ධනය සිද්ධ වෙනවා. ඒකට ආර්ථික විශ්ලේෂණ මේ සමීකරණ තියෙනවා. නමුත් යුද්ධ තියෙන වෙලාවේ ආර්ථික සමීකරණ වලින් වැඩන්නේ ඒ නිසා අපිට කරන්න තියෙන්නේ අර නීවරණ ධර්ම අයින් කරලා ප්‍රතිපක්ෂ ධර්ම අයින් කරලා හිතට නිසින්ින්ද ඉන්න දෙනකොට විශේෂයෙන්ම තමන්ගේ තියෙන ෂටමායාවී ගති වංචනික ගති තේරෙන්න පටන් ගත්තා නම් ඒක ලොකු ජයග්‍රහණයක්. එතෙක් කල නම් ඒක ඇත්තට වහබොණ්ඩ කාරණාවක්. දැන් ඒක සතුටක් වෙන්න පටන් ගන්නවා. ඒකට ඉතින් කියත හැකි නූපන්න කුසල් නොපදවීම කිය. ගරු ස්වාමීන් වහන්ස හුස්ම රැල්ල දිහා බලාගෙන ඉද්දී අපි අත්දකිනවා හුස්ම තිබුණත් හුස්ම නොපෙනී යන වග. ඊයේ ප්‍රශ්න සාකච්ඡාවේදී කිව්වා ඒ විදිහට ලෝකයේ දෙසම බලන්න කියලා. එතකොට අපි බාහිර ලෝකයේ තිබෙන දේ ස්ථීරව දකින්නේ නොපෙනී නොයන්නෙත් ඒ දෙස අපි බලා නොසිටන නිසා නොසිටින නිසාද. බාහිර ලෝකයේ දකින දේ බොඳ වෙන්නේ මෙහි මුල් පියවරක් ලෙසද. භාවනාවේදී හුස්ම රැල්ල නොදැනීම මොහොතකට හෝ මමත්වේ නැතිවීමක්ද භාවනා නොකරන විටදී මමත්වේ නොදකින්නේ කොයි විදිහටද පහදා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඒකට කියන්න තියෙන්නේ මේ හුස්ම රැල්ල නොදැනී යනවායි කියලා මම හිතන්නේ මේ ලියපු වාර්තාව වලින් 150 60ක විතර ලියලා තිබුණා දැන් හුස්ම රැල්ල නොදැනී ගියාට හුස්ම රැල්ල නැති වෙලා ගියට මැරෙන්න එපායි එහෙනම් මේ තාලාවෙන් 60ක් විතර මැරලා තියෙනවා මැරෙන්නේ නැහැ. ඒසයි ඒක දිහා බලාන ඉන්නකොට තමයි පේන්නේ මේ කෝලම කෝලම් කරන වෙලාවකත් තියෙනවා කෝලම් නොකරන වෙලාවත් තියෙනවා කියනවා භූත අවස්ථාව සහ අద్භූත අවස්ථාව කියලා. මේ ලෝකයේ තියෙන දේවල් මනාපන ඒ දෙයට හිත දාපම ඒකෙන් රඟපාන්න පටන් ගන්නවා. හැබැයි මතක තියාගන්න මනාව දෙයක් තෝරනකොට අමනාප කෝටියක් අමතක වෙලා තියෙන ඒකෙදී අපිට නොපෙනියන. අපි මේ ලෝකය කියලා බලන්නේ අපිට බලන්න මනාප කොටස තමයි. ඒ මනාප කොටසෙන් විතරයි දුකේ. තණ්හායි ජායති සෝකෝ. ලෝකය කියන්නේ අපි මේ පේන ටික විතරක් නෙවෙයි. ඉතින් ඒක නිසා මතක තියෙන යමක් දැස බලනවායි කියලා කියන්නේ ලෝකයේ ඉතුරු 99% ප්‍රදේශයේ නොබලන් නොදකින් කියන එක තමයි. ඒ වෙනුවට යමක් දිහා ප්‍රති විශේෂ වශයෙන් නොබලා හිටියොත් අපි ලෝකෙටම අවදි වෙනවා. ඒ නිසා යමක් නොදැනී ඉන්න වෙලාව තමයි 100%ක් අවබෝධය තියෙන්නේ. ඉතින් ඒක සාමාන්‍ය භාෂාවේ තේරෙන්නේ නැහැ. අපි තනේ යමක් දේශ බලලා ඒක අවබෝධ කිරීමෙන් කරනවා. කියන්නේ යමක් දේශ බලනවා කියලා කියන්නේ ඊටු සියල්ලම අමතක කරුවයි කියන්නේ. ඒ මොකද අපි හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ බලපොදු විතරයි පේන්නේ. පේන්නේ අපිට ඕනේ පැත්ත. කබරගොයා තලගොයක් කරගෙනයි බලන්නේ. ඉතින් ඒක නිසා ඒක නොවෙන්න යමකට අවධානය දීලා ඒක ගෙවෙනකම් බලන ඉඳලා විශේෂ නොකර ගොජේ දිහා බලාගෙන බලා ඉන්නකොට තේරෙනවා ලෝකෙත් ඔච්චරයි හිතත් ඔච්චරයි. ඉතින් ඒක ඔය විදිහට වචනට දාන්න පුළුවන් වුණාට ඒ වචනත් හරි රසවත් වුණාට ඊට ගොඩාක් වටිනවා ඒක කරලා බලන්න. ඉතින් ඒක නිසා මේ ක්‍රමී කරගෙන කරගෙන යනකොට ඔය පට බේట్లా එන්නේ ඉඳී තියෙනවා. එහෙම නැතුව අපිට මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලකීම දාර්ශනික දේශනාවකින්ම විතරක්ම මේ වැඩේ කරන්න බෑ. ඒකෙත් හේතුවක් තියෙනවා. කරගෙනත් යන්න ඕනේ. කරගෙන යනකොට යනකොට කෝකේ පිරිසිදු වීමක් ටික ටික ටික ටික වෙන්න පටන් ගන්නවා. ඒක ප්‍රධානම පිරිසිදු වීම වෙන්නේ ප්‍රතිපක්ෂ ධර්ම අයින් කිරීම හරහා තමයි. අසේව නාච බාලාණන් හරහා තමයි. අකුසලයේ අයින් කිරීම හරහා. එතකොට ඊටුට එක කෙරෙන්න පටන් අර ගන්නවා. අමුතු තාලයකට ඒක වෙන්නේ මොකද අපි හිතාපු තාලයකට නෙවෙයි ඒක වෙන්නේ නිසා. මේක සාමාන්‍ය ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ භාවනාවට මූල කර්මස්ථානය වන්නේ හුස්ම රැල්ලයි. නමුත් මෙය භාවනාවට අදාළ ප්‍රශ්නයක් නොවේ. භාවනාවට යොදාගත් කාලය අවසන් වූ බව දන්වන කුමන හෝ දැන්වීමක් මේ වනතුරු මට ඇසුනේ නැත. අනිත් අය සමග කතා නොකරන නිසා මේ ප්‍රශ්නය ඔබ වහන්සේගෙන් අසන්නට සිතුනි. ඔබ වහන්සේ මොන ආකාරයෙන්ද කාලේ ඉවර බව හඟවන්නේ? භාවනාවේදී මේ ආකාරයට අවට ශබ්ද ඇසෙන්නේ නැති වෙන්න පුළුවන්ද? තෙරුවන් සරණයි. භාවනා ඉවර වෙනවා කාලේ මැරිච් වෙලා. එතකම්ම any time is tea time. ඒ නිසා මේ භාවනාව කියලා කියන්නේ ඉඳගෙන ඉන්නවා කියන මුලාවේ ඉඳගෙන ලියු ප්‍රශ්නයක් මේකේ. ඉතින් තව රැඩමුළු හතරක් පහක් කරනකොට තේරෙවි භාවනා කියන වචනේ ශබ්දමාලාවෙන් අයින් කරන්න සත්‍යමත් වෙනවා කියලා තියෙනවා. මේ සත්‍යමත් වීම එපා වෙන්න මම සද්දයක් අඬ කරන්න හදනවා නම් ඔය ඇමරිකාවේ ලංකාවේ ඉඳලා මෙහෙන්න ඕනේ. දැන් උඹල සතිමත් වුණ ඇති නැත කරපල්ලා කියන්නද මං එන්නේ මේ පිස්සු. ඒ සමේ භාවනාවයි භාවනාවට ඇඳලා තියෙන චිත්‍රයයි අර ඉඳගෙන ඉන්න චිත්තය මත ඉඳගෙන ලඟු ප්‍රශ්න. ඒ නිසා භාවනා කියන වචනේ අයින් කරලා සතිමත් වීම කියන එක දාලා ප්‍රශ්න නැවත නගන්න. මූලික භාවනා උපදෙස් අද හවස 3ට ආයේ සවන් දීමට සැලසුම් කරලා තියෙනවා කැමති කෙනෙකුට මේ ශාලාවට එන්න කියලා තියෙනවා. ස්තුතියි. ওই වගේම අර කාට හරි අවශ්‍ය නම් කමඨහන් වார்த்தාවක් ලියන එක පිළිබඳවත් කවුරු හරි ඒකට ඉදිරිපත් වෙලා පොඩ්ඩක් කියලා දෙන්න. පළවෙනි දෙවෙනි වගේ කියවු මේ වார்த்தා හුඟක් සුද්ධ කරන්න පුළුවන්. හුඟක් කාලීතුරු කරන්න පුළුවන්. ඒ භාවනා උපදේශ නෙවෙයි. භාවනා කමඨහන් වார்த்தාවක් ලියන හැටි කොහොමද කියලා ලියන්න. ඉතින් ඒකටත් කවුරු හරි ඉදිරිපත් වෙලා එහෙම අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔය ඉදිරියට උනාට පස්සේ පොඩ්ඩක් විස්තර කරලා දෙන්න උපදේශ මෙන්ම කමඨාන් වාතාව සකස් කිරීම පිළිබඳව පොඩි නැවත මතක් කිරීමක්. මයිතන අපි ප්‍රශ්නත් ඉවරයි කාලෙත් ඉවරයි. ඒ නිසා තවදුරටත් ප්‍රශ්න තියෙනවද කියලා අපි අහන්න යන්නේ. අපි වෙලාව ගන්නවා. අපි 3ට පටන් ගන්නවා කියලා තිබුණා මේ මූලික කමඨාන උපදේශ පන්ති. අපි 4ට පටන් ගන්නවා අපේ පරියන්ක භාවනාව. ඒ මතක් කිරීමත් එක්කම අපේ ප්‍රශ්න විචාරාත්මක අඩපිළිලේ නැත්තම් පොදු කමඨාන් සුද්ධ කිරීම නිමාව සටහන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.